ඉන්නම් කවුරුත් හොඳින් සාධාරණ වෙන්නේ. මේට මේක ප්‍රථමයෙන් විඥාන පත්‍යා නාම රූප නාම රූප පත්‍යා විඥාන කියන කොටසයි විස්තර කළේ. නාම රූප නිසා විඥානය තියෙන කර සහ විඥාන නිසා නාම රූප ඇති වෙන ආකාරය. මනසාද අපිට කතා කරන්න තියෙන්නේ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ කියන කොටසයි. විඥානයේ නිරුද්ධ වීම නිසා නාම රූප නිරුද්ධ වෙනවා කියන එකයි යක්කේ. මේ නාම රූප නිරෝධය කියන්නේ නිරෝධ සත්‍ය සාක්ෂාත් කරගෙන නිර්වාණය අත්දකින්න එකයි. මේක ප්‍රථමයෙන් කරන දේශනාවලදී සනාත්ම නිරෝධ, පස්ස නිරෝධ, වේදනා නිරෝධ, සංහා නිරෝධ, උපාදාන නිරෝධ, භව නිරෝධ, ජාති නිරෝධ, ජරා මරණ නිරෝධ ආදී විවිධ අවස්ථාවලදී නොඑක ආකාරයෙන් නිවන අත්දැකිය හැකි ආකාර අපි ප්‍රකාශ කළා ඒ සෑම එකක්ම නාම රූප නිරෝධයක් තමයි. ඒකට විඥාන නිරෝධය කියන එකෙන් අදහස් කරන්නේ විඥානයේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වී යාමම නෙවෙයි. විඥාන නිරුද්ධ වී යාමේ අවස්ථාව දෙකක් තියෙනවා. විඥානයේ ඇතිවීමට යම් කිසි හේතු තිබෙනවා නම් ඒ විඥානයේ ඇතිවීමට හේතුපාදක වූ කරුණු නිරුද්ධ වී යාම තුළින් විඥානය නිරුද්ධ වෙ යනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි කතා කරමු සෝත විඥානය කියන්නේ. සෝත විඥානය තියෙනද ශබ්දය අනිවාර්යයෙන්ම තියෙන්නට ඕනේ. ශබ්දයේ එන්නේ මේ සෝත විඥානය පවතින්නේ. ශබ්දේ නතර වෙච්ච ගමන්ම නැති වෙච්ච ගමන්ම සෝත විඥාණයට පිටිකන්නට බෑ ඇතිවන්නට හැකියාවක් නැහැ එතකොට ඒ හේතු නිරෝධය නිසා විඥාන නැවතී ඵලය නිරුද්ධ වෙනවා ඊට අමතර කෙනෙක් පද නින්දකටපත් වුණොත් එහෙම ක්‍රියාශීලී විඥානය නිරුද්ධ වෙනවා. සිහි නැති කල විටත් එහෙමයි. ඒ වගේම අසංගතලයේ ඉපදුනාට පසුව ඒ සිටින තාක්කල් කිසිම නාම ධර්මයක් නැති නිසා විඥාන නිරෝධයක් එහිදී තිබෙනවා. මේ කිසිවක් නෙවෙයි මෙතන විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ කියන එකෙන් අදහස් කරන්නේ. මෙහිදී විඥාන නිරෝධය කියන එකෙන් අදහස් කරන ලබන්නේ නිර්වාණ ධාතු අධ්‍යක්ින අවස්ථාවේ පවත්නා වූ ඒ දැනීම මාත්‍රේ හැර අනිශ්චේලෝම විඥානයේ සහ රූප ධම්ම නාම රූප ධම්ම නිරුද්ධ වේ යාම. එතකොට මේ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ විඥානයේ නිරුද්ධ වීම නිසා නාම රූප නිරුද්ධ කිරීමට නම් එක්කෝ සමත වශයෙන් භාවනා දියුණු කරලා ඒ தත්ත්වය උද්දා උද්දා කර ගන්නට ඕනේ නැත්නම් විදර්ශනා වශයෙන් භාවනා කරලා ඒ தත්ත්වය උද්දත කර ගන්නට ඕනේ සමත වශයෙන් භාවනා කරන කෙනෙකුට ඒ කවර සමත භාවනාව ප්‍රගුණ කළත් ධ්‍යාන ධ්‍යානයක් ලබන්නට පුළුවන් සමත භාවනාවක නිරතව වුණා ඒ තුළින් කෙනෙකුට පුළුවන් ධ්‍යානයක් උපදවා ගන්නට බුදුරජාණන් වහන්සේ ධ්‍යාන නිශ්චය කියලා සූත්‍රයක දක්වලා තියෙනවා පඨමම් පහම් වික්ඛේ ඥානං නිස්සාය ආස්වානං කයං වදාමි ආදී වශයෙන් මහණෙනි පළවෙනි ධ්‍යානය නිසා සියලු මාක්ෂයන් ශේ කරන්නට පුළුවන් කියලා මම ප්‍රකාශ කරනවා කියන එකයි සාමාන්‍ය අර්ථය. දෙවන තුන්වන හතරවන ධ්‍යාන වලට මෙන්න අරූපාවචර ධ්‍යාන හතරටත් ඒ වගේම සංඥා වේදිත නිරෝධයටත් මේ විදිහටම බුදුරජාණන් වහන්සේ විසින් ඒ ඒ ධර්මයන් පාදක කරගෙන නිර්වාණ ධාතුව අවබෝධ කළ හැකි බව පෙන්වන්න කරලා තිබෙනවා. යම් කිසි කෙනෙකුට ධ්‍යානයේ සම්වේදී සිට ඊට පස්ව නාම රූප නිරෝධයකට සිටපත් කරගෙන නිවන් අත්දැකීමට අවශ්‍ය නම් ඔහු ඒ විසින් අනිවාර්යයෙන්ම පංචස්කන්ධයේ යථා තත්ත්වය යථා පරිදි අවබෝධ කරගෙන තිබිය යුතුමයි. මේ ජීවිතයේදී හෝ පෙර භවයකදී මේ පංචස්කන්ධ ධර්මයන්ගේ යථා තත්ත්වය අවබෝධ කරගෙන නොසිටින කෙනෙකුට කොයිතරම් කොයිතරම් දුරට සමාධියෙන් දිනු කරගත්තත් ඒ නිවන් ලබන්නට හැකියාවක් ඇත්වන්නේ නැහැ. දැන් පළවෙනි ධ්‍යානයවත් අදෝෂයෙන් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ඒ ධ්‍යානය පාදක කරගෙන නිවන් ලබන ආකාරය ඉද බික්කේ බික්කෝ වෙච්චීව කාමේ හේවේ චකුසලේ තී ධම්මේ තේසාත්තං සවිචාරං වේකජම් පේසුකම් පටිමඥානං උපසම්පජ්ජේ විහෙරති මේ ශාස්ත්‍රයේ වික්ෂෝප යෝගාවචරේ පළවෙනි ධ්‍යානයට සමවැදී වාසය කරනවා සෝ යදේව හොති රූපගතං වේදනාගතං සංඥාගතං සංඛාරගතං විඥානගතං ඒ සම්මේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සම්දතෝ අගතෝ ආබාධිතෝ පරතෝ පලෝකතෝ සංයතෝ සම්නුපස්සති සෝ යදීව හෝති ඒ ධ්‍යානසිතේ පවත්නා අවස්ථාවෙම තිබෙන්නා වූ රූප වේදනා සංඥා සංඛාර කියන ඒ පංචස්කන්ධ ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ශූන්‍ය ආදී 11 ආකාරයකටම දක්වලා තිබෙනවා. ඒ ආකාරයෙන් නිවන නැවත නැවත විමර්ශනය කරමින් නුවණින් විමසීම සාධකයක්. ඒ විදිහට ධ්‍යානයකට සමවැදුනාට පසුව ඒ ධ්‍යානයේ තියෙන ස්වરૂපය මෙතෙක් කියලා නොසලී පවතිවා නැත්නම් නැතිලෝහි පවතිවා කියලා අදිෂ්ඨාන කරගෙන ඒවා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ආදී විවිධ ආකාරයෙන් අපිට නොනින් සම්මර්ෂණය කරන්නට පුළුවන්. මේ විදිහට ඒ පංචස්කන්ධ ධර්මයන්ගේ යථා තත්ත්වය තේරුම් ගත්තාට පසුව සෝතේ ධම්මේ චිත්තම් පඩුවාපේති සෝතේ ධම්මේ චිත්තම් පඩුවා මෙත්ත අමසාය ධාත්‍යා චිත්තම් උපසංහරති සෝිතත් සෝතත් තිතෝ ආසන්නං කහම් පාපනාති කියලා බුදුහාමුදුර දක්වලා තිබෙනවා ඊට පසුව ඒ සම්මර්ෂණය කිරීමෙන් පසුව ඒක නවත්තලා නිවන පැත්තට සිත යොමු කළාට පසුව ආශ්‍රය කරන්නට පුළුවන් කියලා එහෙම බුදුහාමුදුර දැක්වූ පාඩයක් තියෙනවා එම සූත්‍රයේ විස්තර මේක ප්‍රායෝගික වශයෙන් කරන්නට නම් අනිවාර්යයෙන්ම ධ්‍යාන සිතක් උපදවා ගැනීමට ප්‍රථමයෙන් පංචස්කන්ධයේ යථා තත්ත්වයේ යථා පරිදි අවබෝධ කරගෙන සිටීමේ තමයි විශේෂ තිබෙන කෙනෙක් විසින් ධ්‍යාන සිතටපත් වුණාට පස්සේ ධ්‍යාන සිතේ පවත්නා වූ වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් හතර රූපාවචර ධ්‍යාන යන රූපය කියන එකත් එක්ක කොටස් පහ දෙස බලලා ඒ පහ පස් පැත්තකට සිතින් අයින් කරන්න පුළුවන්. එහෙම අයින් කළාට පස්සේ තිශිස් භාවයකටපත් වෙන තිශිස් භාවයේ පවා නිත්‍යනාත් වශයෙන් දැකීම තුළින් කෙනෙකුට නාම රූප නිරෝධය අත්දැකලා නිවන සිතපත් කරගන්නත් පුළුවන් වෙනවා. නැත්නම් බුදුචානන් වහන්සේ වෙනත් අවස්ථාවකදී දක්වලා තියෙනවා යම් කිසි කෙනෙක් ධ්‍යානයකට සත්‍යපත් කරගත්තා නම් ඒක අபிසංකත අபிසංචේතේ ධර්මයක් කියලා හිතලා යංකෝපන කිංච අபிසංකතං අபிසංචේතිතං අபிසංචේතිතං පදනිච්ඡන් නිරෝධ ධම්මන්ති කජානාති මේ හේතෙන් හටගත්තා වූ ශෙතෙන් නිර්මිත කරගත්තා වූ මේ ධ්‍යාන චිත්තය අபிසංකත එකක් අபிසංචේතිත එකක් එසේ අபிසංකතෝ අபிසංචේතිතෝ යම් ධර්මයක් තියෙනවා නම් පදනිච්ඡන් නිරෝධ ධම්මන්ති ඒක අනිත්‍යයට යනවා නිරුද්ධ වෙනවා යනවා කියලා දකිනවා අන්න එහෙම දක්න විටත් නිර්වාණ ධාතුව අවබෝධ කරන්නට පුළුවන් බව බුදුහාමුදුරුවෝ දක්වන මේක කරන්නටත් අනිවාර්යයෙන්ම පංචස්කන්ධයේ ගෙනෙන தත්ය අවබෝධ කරගෙන සිටිය යුතු කෙනෙක්ම විය යුතුයි. වෙන කෙනෙකුට පොතක් ඕවා කියලාත් එහෙම නිවන් දකින්නට බෑ. අද කාලේ බොහෝ විට අලුතෙන් මේ භාවනා ක්‍රමයක් කියලා උගන්වනවා. චිත හිස් කිරීමේ ක්‍රමයක්. හිතට එන අරමුණු ඔක්කොම අතහැරලා අතහැරලා හිත හිස් කරාට පස්සේ හිතේ ස්වરૂපය තමයි අරමුණක් නැතුව ගියාට පසුව හිත හිත නිශ්චල වෙලා ඔහේ පවතිනවා ශූන්‍ය තත්ත්වයකුත් නෙවෙයි මා විස්තර කරන ආකාරයේ ශූන්‍ය තත්ත්වයක් නෙවෙයි නමුත් සිත නිසල වෙලා සිතට අරමුණක් නැතුව පවතින එතකොට බොහෝ දෙනෙක් අද කාලේ පැවතිලා සිටිනවා මාර්ගඵල ලැබුවයි කියලා එහෙම මාර්ගඵල ලැබීමක් එතන සිදුවන්නේ සිත නිසල වීමක් පමණයි සිදු වෙන්නේ එසේ සිත නිසල වූාට පසුව යම් කිසි කෙනෙක් මේ ජීවිතයේදී හෝ පෙර භවවලදී මේ පංචස්කන්ධයේ නියම තත්ත්වයන් අවබෝධ කරගෙන සිටිනවා නම් අන්න ඒ අවස්ථාවේ නිසල වූ අවස්ථාවේ පවත්නා පංචස්කන්ධ බුද්ධ ධර්මයන් බෙන් කිරීමෙන් හෝ ඒවා අනිත්‍ය අනාත්ම වශයෙන් විමසීමෙන් දැකීමෙන් නිවනට සිතපත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. නමුත් එක් අවස්ථාවක් පමණයි කොතෙක් කළත් එයින් එහාට කෙනෙකුට සිත දියුණු කරගන්නට බෑ. ඒ ක්‍රියාප්‍රතිපාදිය තුළින් එතනම එක තැනක හිර වෙලා සිටින්නට සිදුවෙනවා. ඒ විදිහට සමත වශයෙන් නාම රූප නිරෝධයක් කෙනෙකුට අත්දකින්නට පුළුවන්. විදර්ශනා වශයෙන් භාවනා කිරීම තුළින් එහෙම නෙවෙයි. මුලින් ඉඳලම උනත් විදර්ශනා කරන්නට පුළුවන් සමත භාවනාවට තරමද්දුරට දිනු කරලා හරිය විදර්ශනා භාවනාවට හැරෙන්න හරවන්නට පුළුවන් එසේ කරන පුද්ගලයා විසින් පංචසපාදානස්කන්ධයේ ශුද්ධත්වයන් පස්සේ විහෙරති ආදී වශයෙන් දැක්වූ පරිදි මේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බලබලා වාසය කිරීම තමයි කළ යුතු වන්නේ එසේ මේ පංචස්කන්ධ ධර්මයන් ඇති වෙන එක නැති වෙන එක බලබලා වාසය කරන විට සමහරුන්ට පංචස්කන්ධ ධර්මයන්ගේ විශේෂයෙන්ම රූපස්කන්ධයේ නිරුද්ධ වී යාම දකින්නට පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ රූපේ තමන්ගේ සිතට නොපෙනී ගොස් පහනක් නෙවනාශේ ඝන කලවරක් වැඩනාශේ රූපේ සිතට වැටෙන්නේ නැතුව ශූන්‍ය තත්ත්වයකටපත් වෙනවා. එතකොට රූප නිරෝධයකට සිතපත් වෙනවා කියලා කියන්නේ. අරමුණු වෙන්නේ රූපේ අරමුණු වෙන්නේ සිතට. එම නිසා රූප නිරෝධය කියලා කියන්නේ. ඊට පස්සේ අත්‍යන්නේ නාමස්කන්ධයට පමණයි. එසේ රූප නිරෝධයේ සිටපත් වන්නේ නැත්නම් සෑම ශ්‍රමයක් පාසාම නිරුද්ධ වී නිරුද්ධ වී යන මේ රූප ධර්මයන් දැසම බලබලා සිටින කෙනෙකුට අවබෝධයක් ඇති වෙනවා මෙලෙසින් සෑම ශ්‍රමයක් පාසාම මේ රූප ධර්ම නිරුද්ධ වී නිරුද්ධ වී යනවා නම් මම කියන්නට හෝ මගේ ආත්මය කියන්නට හෝ මගේ දෙයක් කියන්නට හෝ කිසිවක් මේක ඉතිරවන්නේ නැහැ නේද එබැවින්ම මේක අනාත්මයි නේද කියලා මෙන්න මේ අවබෝධය ඇති වුණාට පස්සේ සිත හිස් භාවයකටපත් වෙනවා. ඒක දෙආකාරයෙන් හිස් දෙආකාරයෙන් හිත හිස් භාවයකටපත් කරගන්නට පුළුවන්. අන්න ඒ හිස් භාවයටපත් වුණාට පස්සේ ඒකේ තියෙන අනිත්‍ය නිරෝධයේ දර්ශනය වීම තුළිනුත් නාම රූප නිරෝධයක් අත්දැකීමෙන් නිවනට සිතපත් කරගන්නට පුළුවන්. කලින්ම රූපේ නොපෙනී ගිය නිසා රූප නිරෝධයත් පසුව නාමස්කන්ධයේ නිරෝධයත් දකිනවා. නිවන අරමුණු වෙමින් පවත්නා වශයෙන් දැනීමක් කර සසසියලුම නාම ධර්මයන් නිරුද්ධ වීම නිසා නාම රූප නිරෝධයක් කියලා ඒකට අප ප්‍රකාශ කරනවා. ඒ රූපස්කන්ධය නිරුද්ධ වෙනකොටම රූපේ තමන්ගේ සිතට තේින්නේ නැහැ, සිතට වැටෙන්නේ නැහැ. රූපේ තියෙනවද කියලාවත් තමන් දන්නේ නැහැ. ඒක නිසා චක්ක විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන තියෙන සියලුම විඥානවල නිරුද්ධ වෙනවා. ඕකේ පමණක් නෙවෙයි. ඒ විදිහටයි විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ කියන එක ප්‍රායෝගික වශයෙන් සිදුවන්නේ විදර්ශනා භාවනාවක් කරන කෙනෙකුට. එතකොට මේ නාම රූප නිරෝධය අත්දැකීමට හැකිවන හැකිවීමට නම් අනිවාර්යයෙන්ම මා කියව පංචස්කන්ධයේ නියම තත්ත්වයේ තේරුම් ගන්න සිද්ධිය යුතුමයි කියන්නේ. ඒ පංචස්කන්ධයේ නියම තත්ත්ව වශයෙන් අපි කීවේ මේවා අනිත්‍ය බව දැකගෙන දැකලා තිබෙන්නට ඕන මේවා දුක් කියලා අවබෝධ කරලා තියෙන්නට ඕන මේ පංචස්කන්ධ ධර්ම ඒකාන්තයෙන්ම අනාත්මයි කියලා තේරුම් ගන්න තිබෙන්නට ඕන එතකොට මේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගෙන සිටිනවා නම් එවැනි කෙනාට පංචස්කන්ධය ගැන යථා අවබෝධයක් තිබෙනවා. එතකොට අද අප ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ පංචස්කන්ධයේ අනාත්ම ලක්ෂණය මතු කරගත හැකි තවත් වෙනත් ආකාරයක්. වෙනත් ආකාරයක් කියන්නේ ඊට ප්‍රථමයෙන් අපි මේකට පංචස්කන්ධයේ අනාත්ම ලක්ෂණය මතු කරගත හැකි ආකාර රාශියක් ප්‍රකාශ කරලා තියෙනවා. අද අප කියන්නට යන්නේ මෙතෙක් කියලා නැති වෙනස් ආකාරයකින් පංචස්කන්ධ ධර්මයන්ගේ අනාත්ම ලක්ෂණය දැකලා කෙසේ නිවනට සිතපත් කරගත හැකිද කියන කරුණයි. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම පාඩයක් දේශනා කරලා තියෙනවා. නව පුරාණානි දෙක්ඛේ කම්මානි දේශස්සාමේ කම්ම නිරෝධංච කම්ම නිරෝධගාමිනී පටිපදංච සංස්නාත සද්දම් මනසකරෝත භාෂාමීති මහණෙනි උඹලට පැරණි කර්මත් මම කියනවා අලුත් කර්මත් මම කියනවා ඒ වගේම කර්ම සමුදයත් මම ප්‍රකාශ කරනවා කර්ම නිරෝධයක් ප්‍රකාශ කරනවා කර්ම නිරෝධගාමිනී ප්‍රතිපදාවක් ප්‍රකාශ කරනවා එය හොඳින් අහන්න එහෙම බුදුරජාණන් වහන්සේ පළමුවෙන් බදාරන ඊට පස්සේ උන්වහන්සේ කතමංච වික්ඛවේ පුරාණං කම්මං පුරාණ කම්ම කියන්නේ මොකක්ද මහණෙනි කියන ප්‍රශ්නේ උන්වහන්සේ විසින්ම විමසලා ඒකට පිළිතුරු උන්වහන්සේම මෙලෙසින් වදාරනවා චක්ඛේතෝ බෙක්කවේ පුරාණකම් මං අபிසංකතං අபிසංචේතං අபிසංචේතං වේදනීයං දක්ඛබ්බා සෝතං පුරාණකම්ම අபிසංකතං අபிසංචේතිතං වේදනීයං දක්ඛබ්බං ආදී වශයෙන් උන්වහන්සේ කරුණ දැක්වේ ඇස පැරණි කර්මයක් අபிසංකතෝ හේතුන්ගෙන් හටගත් ධර්මයක් අபிසංචේතිත චේතනා ප්‍රමුඛෝ කර්මයේ තුලින්ම සිටේ එතගත් සිටේ ක්‍රියාදාමයන් තුලින්ම ඇති කරගන්න ඇති කරගත් දෙයක් වේදනීයන් දක්ෂබ්බම් වේදාකාර වේදනා ගෙන දීමට හේතු වන දෙයක් කියලා දක්ෂබ්බම් දතේතේ. එතකොට අශ පැරණි කර්මයක්. සෝතන් කන පැරණි කර්මයක් අபிසංකත අபிසංචේතිත කියන වචන දෙකයි ඊට පස්වම පාවිච්චි කරන්නේ. මේ දෙක මේ ඇයට තේරුම් ගන්නට පුළුවන් වෙන්න ඕන. අபிසංකත කියන්නේ හේතුන් නිසා හටගත් සංකත ධර්ම. අபிසංචේතිත කියන්නේ සිතින්ම නිර්මිත කරගත් සිතේ ක්‍රියාදාමයන් තුලින් පහළ වූ ධර්ම කියන එකයි. එතකොට කර්මයේ සිටින්ම චේතනාව ප්‍රමුඛ වෙලා ඇති කරගන්නේ ඒ නිසා අபிසංචේතිත ධර්මයක් වශයෙන් තමයි සැලකන්නේ කන. ඒකත් වේදනීයන් දක්වම වේදනාව ගැන දීමට හේතු වන කරුණක් වශයෙන් අවබෝධ කරගත යුතුයි. කන ගාවට නාශය ගහනං අபிසංකතං අபிසංචේතං වේදනීයන් දක්වම නාශයත් අபிසංකතෝ අபிසංචේතෝ වේදනාව ගැන දෙන ධර්මයක් වශයෙන් ගත යුතුයි. ජීවා අபிසංකතං අபிසංචේතං වේදනීයං දක්ඛබ්බං කායෝ අபிසංකතං අபிසංචේතං වේදනීයං දක්ඛබ්බං මනෝ අபிසංකතං අபிසංචේතං මනෝ වේදනීයං දක්ඛබ්බං දිවත් හේතුන්ගෙන් හටගත් පැරණි කර්මයක් ඒ වගේම මුළු ශරීරයම හේතුන්ගෙන් හටගත් පැරණි කර්මයක් මනසත් පැරණි කර්ම මේ සෑම එකක්ම දුක් ලබා දෙන දේවල්. එතකොට මේ පැරණි කර්මයකින් රූප නාම රූප දෙකම හටගත් බවයි මෙහිදී දක්වන්නේ. ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ සියල්ලම රූපස්කන්ධයට අයත් වන්නේ මනෝ කියන එක නාමස්කන්ධයට අයත් නාමයක් වන්නේ. මේට මතක මතක් වෙන්නට ඕන ගේ වාරේදී අපේ විඤ්ඤාණ සම්භාවනා වලක සම්භයෝ කියන කොටස විස්තර කරන විට විඥානයේ නිසා නාම රූප ඇති වෙනවා කියන අවස්ථාවේදී අපේ චක්ක විඥාන, සෝත විඥාන ආදී නිතර නිතර ව්‍යවහාර කරන විඥාන වලට අමතරව කර්ම විඥානය, ප්‍රතිසන්ද විඥානය, අනිදර්ශන විඥානය වැනි විඥානයන් ගැන කරුණු ඉදිරිපත් කළ බව. එතකොට කර්ම විඥානය කියන එකෙන් අදහස් කරන්නේ කෙනෙක් මරණයට පත්වන විට සිහිපත් වන ඒ කර්මයේ සිහිපත් වන විට පහළ වෙන දැනීමට. ඊය ආත්මේ අපි මරණ විට කුසල කර්මයක් සිහිපත් වුණා ඒ කුසල කර්මයේ විපාකයක් වශයෙන් මේ මව කුසේ පළමුවෙන්ම චිත්ත පහළ වුණ ප්‍රතිසන්දි විඥානය. පළමුවෙන්ම පහළ වූ චිතක තමයි ප්‍රතිසන්දි විඥානය කියන්නේ. එතකොට මේ ඇයට තේරෙන්නට ඕනේ ප්‍රතිසන්දි විඥානය කියන එක පුරාණ කම්ම මනෝ භික්ඛවේ පුරාණ කම්ම මනස මහණෙනි පැරණි කර්මයක්. මේ ප්‍රතිසන්දි විඥානයේ මෞකෂයට එළඹ සිටින විටම ශාගත වශයෙන් එකටම උපදිනවා රූපයක් ඇතිවීමට අවශ්‍ය නිසා රූප ධාතු කොටසකුත් ඒ කියන්නේ ශරීරයක් ඇතිවීමට අවශ්‍ය නිසා ඒකට අදාළ රූප කොටසක් ඉත්‍යද්ද පුරුෂයෙක්ද කියන එක තීරණය ජීවිත නිසා ඒකට අදාළ භව රූප කොටසක් හිත පිහිටන්නට රූප කොටසක් අවශ්‍ය නිසා වස්තු රූප කොටසක් කියන රූප කොටස් එකවරම පහළ වෙනවා. ප්‍රතිසන්දි විඥානය සමගම පහළ වෙනවා. එතකොට ඒ කාදශක භව දශක වස්තු දශක වශයෙන් හඳුන්වනු ලබන මේ රූප කොටස් ඔක්කොම පහළ වුණේ ප්‍රතිසන්දි විඥානය සමගම එකට. ඒක පහළ වුණේ කර්මය නිසා. එතකොට මේ ප්‍රතිසන්දි විඥාන සමව පහළ වූ රූප කොටස් එන්නේ වැඩෙන්නට පටන් ගන්නවා ටික කාලයක් ටික දවසක් යනකොට කලින් නොතිබුණු ඇස කලින් නොතිබුණු කන කලින් නොතිබුණු නාසය කලින් නොතිබුණු දිව කලින් නොතිබුණු මේ ආකාරයේ ශරීරය නිර්මිත වෙනවා. ඒ නිර්මිත වීමට විවිධ හේතුන් තිබෙනවා. ඒ හේතුන් අතර ප්‍රධානතම හේතුව තමයි කර්මය. එතකොට කර්මය නිසා නාමයක් ඇති වුණා, කර්මය නිසා රූපයක් ඇති වුණා. අසයතුනේ කම්ම නිසා ඒකයි බුදුරජාණන් වහන්සේ චක්කුං කෝ භික්ඛවේ පුරාණ කම්මං කියලා වදාළේ. කණයතුනේ තරණ කම්මයක් නිසා ඒක නිසා ශෝතං වික්කවේ පුරාණ කම්මං කියලා දේශනා කොට වදාළේ. මේ විදිහට නාශය දිව ශරීරය සියල්ලම නිර්මිත වූයේ පුරාණ කම්මේ විපාකයක් වශයෙන් ඒ වගේම මනස ඊට අර ප්‍රතිසන්ද විඥානය ඇති වුණාන් පසුව දිගින් දිගටම මනසේ ක්‍රියාදාමයන් ගලාගෙන ඇති වෙමින් නැතිමින් ක්‍රියාත්මක වූවා ඊට අමතරව අශකරණාශය ආදී ඒ ඉන්ද්‍රයන් ක්‍රියාත්මක වෙන විට චක්කසෝත ගහන ආදී විඥාන ස්කන්ධයන්ගේ ක්‍රියාදාමය සිදු වෙනවා එතකොට මේ සියලුම මනෝ කියන කොටසට අයත් වන වූ මේ සියලුම නාම ධර්මයන්ොත් ඇති වෙන්නේ අන් කිසිවකින් නෙවෙයි අර කලින් කියන ලද කර්මයේ විපාකයක් වශයෙන් මේක මේ ඇයි තාම පැහැදිලිව දැන් තේරුම් ගන්නට පුළුවන් වෙන්නට ඕන මොන මොන කර්ම කිරීම නිසා ඇස ඇති වුණාද මොන මොන කර්ම නිසා කන ඇති වුණාද නාසය දිව ශරීරයේ මනස ඇතිවීමට හේතුපාදකෝ කර්ම මොනවද කියලා අපි විමසා බැලුවොත් පොත්පත්වල දැක්වෙනවා මෙන්න මේ පාඩයක් ඒ පාඩය අනුව අපට යම් කිසි අවබෝධයක් ලබන්නට පුළුවන් ඇස පහළ වීමට නම් වික්ෂිතු කම්මතා කුසල ඡන්දයෙන් උපන් කියන වචනේ පොත්වල තිබිලා මා කියවලා තියෙනවා. දැකීමේ කැමැත්ත පෙරට කොටගෙන කරන ලද කර්මයේ විපාකයක් වශයෙන් ඇස පහළ වුණා කියන එකයි ඒ අදහස. දැන් උදාහරණයක් වශයෙන් අපි කතා කරොත් එහෙම අපි හිතමු බොහෝ දෙනෙක් දඹදිව යන බුද්ධ ගයාව ආදී තැන් දැකීමට එහෙම කැමැත්තක් ඇති වෙනවා ඡන්දයක් ඇති වෙනවා ඒක ඇති වුණාට පස්සේ බොහෝ දෙනෙක් මාස ගණන් ඔබට උත්සාහ ගන්නවා. ඒ මාස ගණන් ක්‍රියාත්මක වෙනකොට බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධයන් ගැන සිහිපත් කර ශ්‍රද්ධාවෙන් භක්තියෙන් ගෞරවයෙන් යුතුව ඒ ක්‍රියාදාමයන් කරනවා නම් ඒ සෑම ක්‍රියාදාමයක් තුළින්ම කුසලයක් ඇතිවන්නේ. කුසල් සිදුවන්නේ. ඊට අමතරව මේ බුද්ධ ගයාවට යන තෙක්ම කුසල් සිත් පහලවන්නට පුළුවන්. මෙතෙන්ට ගියාට පස්සේ විශාල කුසල ස්කන්ධයක් ජනිත වෙනවා. ඒ ශ්‍රද්ධාව, භක්තිය ආදී ඊටම සිතට කාවදී ඇති වෙනවා. එතකොට ඒව අර බුද්ධ ගයාව දැකීමේ ඡන්දය පෙරට කරන ලද කුසලයක්. මෙන්න මෙවැනි කුසල් නිසා ඇස ලැබීමට ඒ කුසල් හේතු පාදක වන බව තමයි පොත්වල දක්වා තිබෙන්නේ. මේ දැන් මෙතන ධම්මයේ ශ්‍රවණය කරන්න ඕනේ කියන අදහස පහළ වෙච්ච නිසා, ඒ කැමැත්ත පහළ වෙච්ච නිසා, ඒ ඡන්දේ නිසා තමයි මෙහාට පැමිණේ. එතකොට ඒ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලයේ කිරීමේ කැමැත්තෙන් මේ කුසලයේ කරන නිසා කණක් ලැබීමට අ හොඳ ඒ කියන්නේ හොඳ කණක් ලැබීමට ඒ කුසලයේ හේතුපාදක වෙනවා. මේ විදිහට තමයි අන්න අන්තින්ද්‍රයන්ට. මේ කරුණට වඩා වැදගත් කාරණාවක් කියනවා. මම මේකට කලින් කියවා කුසලයක් හෝ අකුසලයක් කරන විට රැස්වන්නේ පංචස්කන්ධ ධර්ම වෙන අන් කිසිවක් නොවේ කියන කරුණ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කළ පාඩේ පුද්මේ ඇද කියලා දීලා තියෙනවා. රූපං රූපත්ථා සංකතං අபிසංකරන්තේ වේදනං වේදනත්ථා සංකතං අபிසංකරන්තේ සංඥා සංඥාත්ථා සංකතං අபிසංකරන්තේ සංඛාරේ සංඛාරත්ථාය සංකතං අபிසංකරන්තේ විඥානං විඥානත්ථාය සංකතං අபிසංකරන්තේ කියලා. රූපේ පිටලා රූපය උපාදාන කරගෙන රූපේ ලැබෙන දේවල්මයි මේ රැස් කරන්නේ කුසල අකුසල කර්ම රැස් කරන්නේ වේදනාවේ පිහිටලා වේදනාව උපාදාන කරගෙන වේදනාව ලැබෙන දේවල්මයි මේ කුසල අකුසල කම්ම රැස් කරන්නට රැස් කරන්නේ මේ විදිහට සංඥා සංඛාර විඥාන කියන ශේෂ ස්කන්ධ ධර්ම උපාදාන කරගෙන ඒවැ පිහිටලා ඒ ස්කන්ධ ධර්ම ලැබෙන දේවල්මයි යම් කිසි කෙනෙක් රැස් කරන්නේ කුසල රැස් කරන විටත් අකුසල රැස් කරන විටත් එතකොට මේ කුසල කුසල කම් රැස් කරනවා කියන්නේ පංචස්කන්ධ රැස් වීම. පංචස්කන්ධ රැස් වීම තුලින් ලැබිය යුතුවන්නේ ඒකාන්ත වශයෙන්ම පංචස්කන්ධ ධර්ම. එම නිසා ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන නාම රූප ධර්මයන් ඔක්කොම පංචස්කන්ධ ධර්මයට අයත් වන්නේ ඇස කන නාසය දිව ශරීරය රූපස්කන්ධය නාමස්කන්ධයට තමයි වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්ම හතරම අයත් වන්නේ එතකොට මේ පංචස්කන්ධ ධර්ම රැස් කළ කුසල කුසල කම්ම රැස් කිරීමේ ප්‍රතිවිපාකයක් වශයෙන් ඒ ඵලයක් වශයෙන් මේ පංචස්කන්ධ ධර්ම අද අපිට ලැබුණා. අනාගතේ ඒ විදිහට ලැබෙනවා. මහත් නොවිය නෙවෙන තාක්කල්. රාහත් වෙලා පින්නම් පානතේකම නැවත නැවත උපදිනවා. ඒක නිසා පංචස්කන්ධ ධර්ම රැස් කරව පුද්ගලයන්ට නැවත නැවතම පංචස්කන්ධ ධර්ම ලබන්නට සිදු වෙනවා. එතකොට චක්කුම් වික්‍රේ පුරාණ කම්මං සෝතම් පුරාණ කම්මං ගානම් පුරාණ කම්මං ජීවා පුරාණ කම්මං මනෝ කායෝ පුරාණ කම්මං මනෝ පුරාණ කම්මං කිවේ ඔන්න ඔය කරුණ දැක්වීම සඳහා ඉතින් උච්චද බෙක්කවේ පුරාණ කම්මම් පුරාණ කම්ම කියන්නේ මෙන්න මේකට තමයි මහන්නේ ඇස කනනාශය දිව ශරීරයේ මනස. ඕකට තමයි පැරණි කම්මේ කියන්නේ. මෙහිදී දක්වන්නේ බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාද ධර්මයන් විස්තර කරන විට සංඛාරපච්චා විඥාන විඥානපච්චා නාම රූපං කියන ඒ ගැඹුරු අවස්ථාව වෙනත් ආකාරයකින් උන්වහන්සේ මෙලෙසින් ඒ කරුණ ඉදිරිපත් කරනු ලබන්නේ. ඊළඟට නව කම්ම අලුත් කම්ම සතමන්ත බික්කේ නවන් කම්ම මොනවද මහණෙනි අලුත් කම්ම කියන්නේ යංකෝ බික්කවේ ඒතරෙහි කම්මං කරෝති කායේන වාචා මනසා ඉදං උච්චති බික්කවේ නවන් කම්ම යම් කිසි කෙනෙක් කයෙන් සිතෙන් වචනෙන් දැන් කර්මයක් කරනවා නම් කුසලයක් හෝ අකුසලයක් ඒකට තමයි නව කර්ම කියලා කියන්නේ මේ ප්‍රශ්නයක් විමසුවා අපි මේ දේශනාව පටන් ගන්නට ප්‍රථමයෙන් කර්ම සහ කම්මපත ගැන. අන්න මේ කොටස් දෙකක් තියෙනවා කර්ම සහ කම්මපත කියලා. කර්මය කියන්නේ මේ අය නිතර අහලා තියෙන පාඩියක් තියෙනවා චේතනාහම් වික්ඛේ කම්මං වදාමි චේතේත්වා කම්මං කරෝති කායේන වාචා මනසා කියලා. චේතනාවම මහණෙනි මම කර්මයයි කියලා කියනවා චේතනාවක් ඇති වුණාට පසුව කයෙන් සිතෙන් වචනයෙන් යන අදොර දොරවල් තුනෙන්ම ක්‍රියාවන් කරනවා. කායික කායික වාචික මානසික ක්‍රියාදාම සිදු කරනවා කුසල කුසල රැස් කරනවා. එතකොට චේතනාව කියන්නේ අදහසක්. දැන් මේ ධර්මයේ ශ්‍රවණය කිරීම ඕනේ කියන අදහස පහළ වෙච්ච නිසා මෙතෙන්ද බැන්නේ ඒ චේතනාව නිසා තමයි මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. ඒක නිසා චේතනාව කර්මයක් කියලා කියන්නේ. යම් කිසි කුසලයක් හෝ අකුසලයක් කායික වශයෙන් හරි වාචික වශයෙන් හරි සිදු කරනවා නම් ඒ ඒක අවස්ථා දෙකකදී සිදු කරන්නට පුළුවන් කුසලයක් හෝ අකුසලයක් කරන්න දශිතවිල්ලක් ඇති කර ගන්නට පුළුවන්. ඒක පළවෙනි අවස්ථාව. ඊට පස්සේ ඒ කුසලයේ අකුසලයේ දෙවන අවස්ථාවේදී ක්‍රියා කරන්නට පුළුවන්. දැන් කෙනෙකුට හිතෙන්නට පුළුවන් දානයක් දෙන්නට ඕනේ කියලා. ඒකත් කුසලයක් තමයි. බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා චිත්තුප්පාද මත්තන්ට දෙක්කේ කුසලේශ ධම්මේශු බහුකාරන්ති වදාමි කියලා. බහුපකාරන්ති වදාමි කියලා. කුසලයක් කිරීමට සිටිවිලි මාත්‍රයක් ඇති කර ගැනීම පවා මහණෙනි බොහෝ අනාගතයේදී බොහෝ උපකාරයේ පිණිස ඔබලාගේ හිතසුව පිණිස පවතිනවා කියන එකයි අදහස. එතකොට කුසලයක් කිරීම නෙවෙයි කුසලයක් කිරීමට සිටිවිලි ඇති කිරීම පවා කුසලයක්. මෙන්න මේවා කර්ම දැන් අපි හිතමු කාමයේ වර්ධව හැසිරෙන්න කෙනෙකුට සිදෙනවා. සිතුනට ඒක කර්මයක් වෙනවා. ඒක කර්ම පතයක් බවට පත්වන්නේ. ඒ වගේ තමයි ඕනම අපසල කර්මයක්. එතකොට කර්ම පතයක් වන්දන නම් කායික ක්‍රියා හරි වාචික ක්‍රියා හරි සිදු කරන්නට ඕනේ. සිදු කරාට පස්සේ තමයි ඒක කර්ම පතයක් වන්නේ. මානසික ක්‍රියා එහෙම නෙවෙයි. කුසල පැත්තේ මානසික ක්‍රියාවක් වේවා අකුසල පැත්තේ මානසික ක්‍රියාවක් වේවා සිතනකොටම ඒක කර්මපතයක් බවට පත් වෙනවා. අපි මෛත්‍රී සාගත සිතක් ඇති සියලු සත්වෝ සුවපත් වෙත්වා කියලා හිතනකොට නැත්නම් කරුණා සාගත සිතක් ඇති කර සියලු සත්වෝ දුකින් මිදෙත්වා කියලා හිතනකොට ආකාරයෙන් හරි ඒ ඒ විදිහට සිතින් කුසල කර්මයක් කරන විටම ඒක කර්මපතයක් බවට පත් වෙනවා. නැත්නම් සිතින් දැඩි ලෝභය ඇති කරන්නට පුළුවන් අවිද්‍යාව නැත්නම් සමාසිද්ධියෙන් ඇති කරගන්න පුළුවන් ව්‍යාපාද නැත්නම් මිත්‍යාදිෂ්ඨි අදහස් ඇති කරගන්න පුළුවන් සිතින් කරන වැඩදි. එතකොට අවිද්‍යාව ව්‍යාපාද මිත්‍යාදිෂ්ඨි කියන අදහස් හිතනකොටම ඒක කර්මපතයක් බවට පත් වෙනවා. කර්ම සහ කර්මපද දෙකේ වෙනස කර්මයෙන් නැවත ඉපදීම ගැන දෙන්නේ නැහැ. කර්මපතයකින් තමයි නැවත ඉදීම ගෙන දෙන්නේ. කර්මපතයක් මරණ මොහොතේ ශීපත් වුණොත් ඒ කර්මපතයට අනුකූල වන ආකාරයෙන් නැවත දැනක ප්‍රතිසන්දී විපාකයක් ගෙන දෙනවා. නැවත දැනක උපදින. මේ ප්‍රතිසන්දී ගෙන දුන්නාට පසුව ප්‍රවෘත්ති විපාක වශයෙන් අර කර්ම වශයෙන් රැස් කරපු දේවල් ඵල දෙනවා. එතකොට සමහර කර්ම බොහෝ විට ඵල දෙන්නට අවස්ථාවක් නැතිව ගියාට පසු අවශ්‍ය යන බව තමයි පොත්වල දැක්වන්නේ. මේ විදිහට කර්ම කර්මපත කියලා කොටස් දෙකක් තියෙනවා. දැන් මේ කර්ම හෝ කර්මපත රැස්වන්නේ කෙලෙසින්ද කියන කාරණාවයි තේරුම් ගත යුතු වන්නේ. ඒක තමයි වැදගත් කරුණක්. අපි කණෙන් කියව ඇහැ පැරණි කර්මයක් කනනාශය දිව ශරීරයේ මනස මේ සියල්ලම පැරණි කර්මය කියලා. ඇසට පෙනෙනවා දැන් රූපයක්. රූපයක් පෙනුනාට පසුව මේ රූපය හොඳ එකක් නම් ඇලෙනවා ආශා කරනවා ආදරය කරනවා දැන නැත්නම් තණ්හාවක් ඇති වෙනවා නරක එකක් නම් සමහරට ගැටීමක් සමනාපයක් වාගේ ඇති වෙන්නත් පුළුවන් විවිධාකාරයෙන් ඒ ඇහැට දැකපු රූපය පිළිබඳ තමන්ගේ සිතේ පවත්නා ක්‍රියාදාමයන් ක්‍රියාත්මක වන්නට පුළුවන් ඒ වුණ වෙනකොට ඒ පුද්ගලයා කයින් යම් කිසි ක්‍රියාවක් කරන්නටත් පුළුවන් සිතින් යම් යම් දේවල් හිතන්නටත් පුළුවන් වචනෙන් යම් යම් දේවල් කරන්නටත් පුළුවන් කායික වාචික මානසික ක්‍රියා සිදු කරනවා. මේක සිදු කරනකොට බොහෝ විට ඒවා කුසල් හෝ අකුසල් විය හැකියි. කුසල පැත්තෙන් සිතිවිලි ඇති කරගන්නට පුළුවන් අකුසල පැත්තෙන් සිතිවිලි ඇති කරගන්නට පුළුවන් අපිට කෙනෙක් දැකලා අනේ මොහොසෝපත් වේවා කියලා හිතන්නට පුළුවන් දුකින් මිදේවා කියලා හිතන්නට පුළුවන් නැත්නම් කෙනෙක් දැක්කාට පස්සේ මෙතන මේ දෙතිස් කුණක කොටසක් තියෙන්නේ ධාතු හයක් තියෙන්නේ ආදී වශයෙන් කුසල පාක්ෂිකව සිතිවිලි ඇති කරගන්නට පුළුවන් නැත්නම් ලෝභය ඇති කරගන්නට ආදරය ඇති කරගන්න රාගය ඇති කරන ඕන එකක් කරන්නට පුළුවන් ද්වේෂය ඇති කරගන්නට පුළුවන්. අකුසල පැත්තෙන් සිතේහි ඇති කරගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම පාඩයක් දේශනා කොට වදාලා තියෙනවා. චක්කුංච පටිච්ච රූපේච උපදී චක්කු විඥානං තින්න සංගති චක්කු සම්පස්සෝ පස්සපච්චය වේදනා වේදනා පච්චය සංහා සංහා පච්චය උපාදානං උපාදාන පච්චය භවෝ භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපාස සම්භවන්දී ඊවමී තස්ස තේවලස්ස දුක්ඛ සංදස්ස සම්දියෝ හොතේ අක්ෂත රූපයක් ගැටුණාට පස්ව චක්ක විඥාන කියන දැනීම ඇති වෙනවා ඒ සිත පහළ වෙනවා ඇස චක්කු විඥාන සහ රූපය කියන කොටස් තුනේ එකතුවට තමයි චක්කු සම්පස්සේ කියන්නේ. මේ චක්කු සම්පස්සේ නිසා සැප දුක් මඳහත්ෝ කියන වේදනා තුනේ කවර හෝ වේදනාවක් දැනෙනවා. වේදනා පච්චය තණ්හා වේදනාව ඇතුණාට පස්සේ තණ්හාවක් ඇති වෙනවා ශප වේදනාවක් ඒකට නම් ඒකට තණ්හාවක් ඇති වෙනවා දුක් වේදනාවක් දුක දුක නැති කර ගැනීමට තණ්හාවක් වෙනවා තණ්හාවක් ආදී වශයෙන් තණ්හාව ජනිත වෙනවා තණ්හා පච්චය උපාදානං තණ්හාව නිසා උපාදාන කරන. උපාදාන පත්‍ය භව උපාදාන කළාට පස්සේ කර්ම භව කරනවා කයින් වචිතින් වචනේ නොඑක් ක්‍රියාදාමයන් සිදු කරනවා භව පත්‍ය ජාති භවය නිසා කර්ම භවයන් නිසා නැවත ඉදීම සිදු වෙනවා. ජාත පත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන සපාස සම්බන්ති නැවත ඉපදෙන විට ආ නැවත වරජ්ජා දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක ආදී අනන්ත ප්‍රමාණ සංසාරික දුක් නැවත නැවතත් දෙන්නට ඒ පුද්ගලයාට සිදු වෙනවා. එතකොට මෙතන තේරුම් ගත යුතු ප්‍රධාන කාරණාව තමයි මේ නව කර්ම තුළින් දුක්ඛ සමුදය සත්‍ය මෙලෙසින් ක්‍රියාත්මක වෙනවාය කියන කාරණාව. ඇහැට රූප පෙනීම තුළින් මේ විදිහට දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වුණා. කනට ශබ්ද ඇසීම නිසා මේ ආකාරයෙන්ම දුක්ඛ සමුදය සත්‍යයේ ක්‍රියාත්මක වුණා. කන්නට තමන් අපේ කරන සත්‍යයන් නම් ඇවුනේ. සමහරට තමන්ට දෝෂාරෝපණය කරනවා, විචනය කරනවා වැනි දෙයක් යම් කිසි කෙනෙක් කළොත් ඒක නම් ඇහුනේ. ඒකට ප්‍රති වචන සමහරට පිට කරනවා. සමහරට ගහනවා, බන්නවා වගේ දෙයක් වුණත් කන්නට පුළුවන් කායික, වාචික, මානසික ප්‍රයාසිත කරනවා. මොනවත් ඒවා කරන්නට නැත්නම් සිතින් හරි ශ්‍රාප කරන්නත් හරි පුළුවන්. මේ විදිහට නාසයේ දිව ශරීරයේ මනස කියන ශේෂ ඉන්ද්‍රයන්ට අරමුණු හමු වුණාට පසුව සමාජයේ සිත තුළින් කායික වාචික මානසික ක්‍රියාදාමයන් සිදු වෙනවා සිදු වෙනකොට ඒවා කම්ම භව බවට පරිවර්තනය වෙනවා ඒ කම්ම භවයි මේ රැස් කරන්නේ ඒ කම්ම භව රැස්න විට රැස් කරන නිසා නැවත නැවත ජාති ජරා ව්‍යාධි මරණ ආදී මේ සංසාරක දුක් ලබා දෙනවා දුක් සමුදය සත්‍ය අන්න ඒ ආකාරයෙන් මෙලෙසින් ක්‍රියාත්මක වෙනවා මේක තේරුම් ගන්න. එතකොට ඇස කියන එක පුරාණ කන්‍යක් ඇසට පෙනෙනවා රූප මේ රූපත් පුරාණ කර්මය කියලා ඔය පසුව ලියවිච්ච අපි අභිධර්ම පොත්වල දැක්වෙනවා. ඊටාම ප්‍රිය රූප නම් අපි ඇහැට දකින්නේ ඒක කර අතීතයේ කරන ලද කුසලයක විපාක වශයෙන් ඒ ඒ අභිධර්ම පොත්වල දක්වා තිබෙනවා. තමන් අප්‍රිය රූප තමන් කැමති නැති රූප නම් තමන්ට දක්න ලැබෙන්නේ ඒවා අකුසල විපාක වශයෙන් ඒ හඳුන්වනවා. ඒ වගේම තමන් ප්‍රිය කරන ශබ්ද ඇහෙනවා නම් ඒක ඉෂ්ට විපාකයක් කුසලයකින් ලැබෙන විපාකයක්. ඒ වගේම තමන් කැමති නැති ශබ්ද නම් ඇහෙන්නේ ඒක තමන්ගේ අකුසල තමන් කරන ලද අකුසල කර්මයක අනිෂ්ට විපාකයක් ආදී වශයෙන් ඔය අභිධර්ම පොත්වල දක්වා තිබෙනවා. ඒක සත්‍යයක් කියලා හිතන්නට අපහසුයි. අපිට පේන ඇහෙන හැම දෙයක්ම කර්මයෙන්ම සිදු වෙනවා කියන කතාව කිසියෙත්ම පිළිගත නොහැකි දෙයක්. කෙසේ වෙතත් ඒක අභිධර්ම පොත්වල දැක්වෙන කරුණක්. එතකොට මේ විදිහේ අපිට ඇසත් පැරණි කර්මයක් කියලා අපි අනිවාර්යයෙන්ම පැරණි කර්මයක්. ඇසට පෙනෙන රූපත් පැරණි කර්මයක් කියලා හිතුවොත් අතීතයේ කරන ලද කර්මයක් තිබුණා කර්ම වටයක් ප්‍රයත්නා. ඒකෙන් දැන් විපාක වටයක් ක්‍රියාත්මක වුණා. කම්ම වටය දැන් විපාක වටයක් බවට පරිවර්තනය වෙනවා. මේ විපාක වටය නිසා නැවත කෙලේශ ධම්ම කෙලේශ ඇති කර ගන්නා ලෝභයේ, දේශයේ, ඇලීම, ගැටීම, ආශාව, රාගය ආදී ඕන දේ. මේ ක්ලේශ ධර්ම ඇති වෙනකොට අර විපාක වටේ ක්ලේශ වටයක් බවට පරිවර්තනය වෙනවා දිගින් දිගටම සංසාරේ පුරා මෙලෙසින් මේ ක්‍රියාදාමයේ සිදුවෙච්ච නිසා තමයි මේ භවයේ දක්වාම සංසාර විමුක්තිය අපට ලබන්නට නැහැ එතකොට කම්ම වට රැස් කළා. ඒකේ විපාක අපිට ලැබෙනවා. බුදු වුණත් විපාක ලැබෙන එකෙන් වළකින්නට බෑ. නමුත් ඒ විපාක ලැබෙන විට අපි ඒවා ක්ලේශ වට බවට පරිවර්තනය කර ගන්නට සුදුසු නෑ. ඒ නිසා භාවනා කරන අය විසින් ඇහැට රූප දකිනකොටම රාග ආදී සිතුවිලි ඇති වෙන විටම ඒවා එතන මෙතනම සිහි කරලා කපහරින්න පුරුදු වෙන්න ඕන. රාගයක් රාගයක් ඇලීමක් ඇලීමක් ආසාවක් ආසාවක් නැත්නම් දකිනවා දකිනවා. ඔය විදිහට හිතන්නට පුරුදු වෙන්නේ දින්දා ජීවිතේදී. කනට ශබ්දයක් ඇහෙනකොට තමන් අපේ කරන ශබ්දයන් නම් ගැටීම තරහ කමනාපයක් ඇති වුණා නම් ඒක එවලම ශේකරත් කරන්න. තරහක් තරහ කමනාපයක් කමනාපයක් නුසුනාකම නුසුනාකම නැත්නම් ඇසෙනවා ඇසෙනවා ඇසෙනවා. එහෙමත් නැත්නම් ශබ්දය ශබ්දය ශබ්දය. මේ කවර ආකාරයෙන් හරි ශේකරලා අර සිත් අනවශ්‍ය ආකාර අකුසල විතර්ක පහළ වෙන එක කපා හරින්නට පුරුදු වන්නේ. එහෙම නැත්නම් දිගින් දිගටම අර විපාක වටේ ක්ලේශ වටයක් බවට පරිවර්තනය වෙලා සංසාර ගමන දිගින් දිගටම දිග්ගැස් වෙනවා. මෙන්න මේ ක්‍රියාදාමෙන් නතර කරන්නට ඕන. භාවනා කරන ශේකලිතේ මේ විදිහට නව කර්ම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඊළඟට කියන කාරණාව ඉතා වැදගත් එකක්. කතමෝට බෙක්වේ කම්ම නිරෝධෝ මොකද්ද මහණෙනි කම්ම නිරෝධය කියන්නේ යෝකෝ යෝගිකේ කායකම්ම වචීකම්ම මනෝකම්මස නිරෝධා විමුක්තිං පුසති අයං උච්චද වික්ඛේ කම්ම නිරෝධෝ කායකම්ම වචීකම්ම මනෝකම්ම කියන ඒ සියලුම කර්මයන් නිරුද්ධ වීම නිසා නිරුද්ධ වීමෙන් විමුක්තිං පුසති විමුක්තිය ස්පර්ශ කරනවා නම් මෙන්න මේකට තමයි මහණෙනි මම කර්ම නිරෝධය කියලා ප්‍රකාශ කරන්නේ මේක අත්දකින්නට පුළුවන් වන්නේ රහත් වූ කෙනෙකුට පමණයි අන් අයට අත්දකින්නට බෑ. ඒ උපරිම අවස්ථාවයි බුදුහාමුදුරෝ මේ දෙසින් ප්‍රකාශ කොට වදාළේ. රහත් වූ කෙනෙකුට තිබෙනවා විමුක්තියේ සිතක්. සියලුම දේවල් අතහැරී ගිය සිත නිවනත් අතහැරලා ගිහිල්ලා තමන්ගේ පංචස්කන්ධ ලෝකයක් අතහැරලා බාහිර පංචස්කන්ධ ලෝකයක් අතහැරලා බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නත් අතහැරී ගිය සියුම් දැනීමක් පවතින රහත් වූ කෙනෙකුට ඒකට කියනවා විමුක්ත සිතේ කියලා. විමෝචන චිත්තං කියලා කියනවා අකුප්පා චේතෝ විමුක්තිය කියලා කියනවා අනිදර්ශන විඥානය කියනවා විවිධ වචන ඔය සඳහා ව්‍යවහාර කරනවා එතකොට මේ සිත මතු ඒකට මතු පිටින් තියෙන සිත හා කිසිම ආකාරයේ සම්බන්ධතාවයක් නැහැ ඒ විමුක්ත සිතින් කිසිවක් කියන්නටත් බෑ හිතන්නටත් බෑ කරන්නටත් බෑ ඒක නිසා කිසිම කර්මයක් ඒ විමුක්ත සිතින් කිසි දවසක සිදුවන්නේත් නැහැ සිදු කරන්නටත් බෑ උත්සාහ ගත්තා මොනම දෙයක්වත් එහි ගෑවෙන්නේ නැහැ ඒක නිසා අර කායකම්ම වචීකම්ම මනෝකම්ම නිරෝධා කායකම්ම වචීකම්ම මනෝකම්මස්ස නිරෝධා කාය වචී මනෝකම්මයන්ගේ නිරුද්ධ වීම විමුක්ති චිත ස්පර්ශ කරලා සිටින විමුක්ති චිත අත්දකිනවා එතකොට කම්ම නිරෝධයක් තියෙනවා ඒ කම්ම නිරෝධයට පත් වෙච්ච නිසා තමයි අර රහත්ෝ කෙනෙක් කුසල් කරන්නේත් නැහැ අකුසල් කරන්නේත් නැහැ කියලා කියන්නේ මොකද කොයි රහත් වෙච්ච කෙනෙක් කුසල පාශික ක්‍රියාවන් කරනවා පුනර්භවයේ ගෙන දෙන කිසිම ආකාරයක කුසලයක් හෝ අකුසලයක් කරහත් වූ කෙනෙක් විශේෂයෙන් සිදුවන්නේ මොකද විමුක්ත සිත හා මතු පිට සිත කිසිම සම්බන්ධතාවයක් නැති නිසා මතු පිට සිතෙන් තමයි නොයේ කුසල කර්ම මොනවා හරි කරන්නේ ඒක යටිසිත හා කිසිම සම්බන්ධතාවයක් නෑ. මේක තමයි උපරිම වශයෙන් කම්ම නිරෝධය කියලා කියන්නේ. ඊට පහළ අවස්ථාවවලදී කම්ම නිරෝධයක් තිබෙනවා. සෝවාන් වෙනකොටත් කම්ම නිරුද්ධ කරනවා. සෝවාන් වෙන පුද්ගලයා සක්කාය දිට්ඨි විචිකිච්ඡා ශීලබ්බත පනාමාස කියන සංගෝල ධර්මය සම්පූර්ණයෙන් ශේක්‍රීමෙන් තමයි සෝවාන් වන්නේ. ඕ ආත්ම හතරකට වඩා උපදින්නේ කවදාවත් දුගතියක නැවත උපදින්නේ නැහැ. සතර අපායෙන් මිදිලා. එතකොට යම් කිසි කෙනෙක් ඒ සෝවාන් වෙන භවයේ දක්වා යන්තා සංසාරේ පුරා යන්තා අපායගාමි අකුසල කර්ම කරලා තියෙනවනම් ඒ සියලුම අකුසල කර්ම වල විපාක ශක්තිය සෝවාන් වෙනකොට නිරුද්ධ වෙනවා. කර්ම නිරෝධා කියන්නේ කර්මය නිරුද්ධ කරනවා කියන එක නෙවෙයි. ඒක තේරුම් ගත යුතුයි. කර්මයක් කරලා ඉවර වෙනකොට මේ ඒ කරපු කර්මය නිරුද්ධ වෙනවා. දැන් මේ අය ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒක කුසල කර්මයක්. ධර්මයේ ශ්‍රවණය කරලා ඉවර වෙනකොට මේ කුසල කර්මයක් නිරුද්ධ වෙලා මුත්‍යෙන් නිරුද්ධ කරන්නට ඒක දෙයක් නැහැ. කුසලයක් කළත් අකුසලයක් කළත් ඒක කරලා ඉවරනකොට මේක නිරුද්ධයි නැති වෙනවා. නමුත් ඒකේ විපාක සත්‍යයක් තියෙනවා. මේ විපාක සත්‍යය කවදා හෝ දවසකදී අවස්ථාව ලැබුණ පරිදි ලැබෙන ලැබෙන පරිදි ඒක පළදෙන. එතකොට මේ විපාක ශක්තිය, ඒ කියන්නේ දුගතිගාමි, අපායගාමි අකුසල කර්ම කර්ම අනන්ත ප්‍රමාණවත් කරලා තියෙනවා භවයේ පුරා. එතකොට සෝවාන් වෙනකොට ඒ සියලුම කර්ම විපාක සත්‍යය ශේකරනවා. ආත්ම හතකට එහා නැවත උපදින්නේ උපරිම වශයෙන් ආත්ම හතයි උපදින්නේ ආත්ම හතකට නෙවෙයි ආත්ම අසංඛේ අසංඛේ අසංඛේ ගණන් එහා උපදින්නට සුදුසු කර්ම තිබෙනවා සංසාරේ පුරා රැස් කරලා සෝවාන් වෙනකොට ඒ සියලුම කර්ම වල විපාක සත්‍යයෙන් උස්සය කරනවා සකදාගාමි වෙන පුජ්‍යලයා කර්මයන් උස්සය කරනවා සකදාගාමි වෙච්ච ඉක්මනකන එක ශරයේ උපදින්නේ ඊළඟ භවයේදී අනිවාර්යයෙන්ම රහත් වෙලා පින්නම් පාන එක පින්නම් පානවමයි. එතකොට එක භවයක් ඉපදීමට ඉතිරි වෙති වෙන්නේ ඒ භවයේ ඉදීමට තිබෙන කර්ම ශක්තිය හැර අනිශ්චලවම කර්මයන් ඕ කර්ම විපාක ශක්තිය නිරුද්ධ කරනවා. අනාගාමී උපද්ගලයෙන් උපදින්නේ ශ්‍රද්ධා වාසයක පමණයි. කාමාවචර ලෝකවල උපදින්න තියෙන සියලුම විපාක ශක්තියෙන් ඔහු විසින් ඔහු ඒ විසින් සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරනවා. රහත් වෙනකොට නැවත ඉදීමක් නැහැ. ඒ ජීවිතය පවතින තාක් යන්තාක් දුක්ඛෝ සැප විඳින්න තියෙනවා නම් ඒ ප්‍රවෘත්ති විපාක ගෙඩදෙන කර්ම ශක්තියෙන් ටික පමණයි තියෙන්නේ අනිත් ඔක්කොම දේවල් නිරුද්ධ වී යන විමුක්ත සිතයෙන් පසුව කිසිම කර්මයක් ඇති වෙන්නේ නැහැ කුසල අකුසල කර්ම ගුණක් භවයේ ගෙන දෙන කර්ම කිසිවක් සිදු වෙන්නේ නැහැ එතකොට රහත් එක්ක කෙනෙක් පෙරණුවම් පාන විට සම්පූර්ණයෙන්ම කර්මඵල නිරුද්ධ වී යනවා සියල්ලම නිවිදන දෙනවා මේක රහත් වෙච්ච කෙනෙකුට අත්දකින්න පුළුවන් අවස්ථා ගොඩාක් තියෙනවා. එකෙන් එකක් දෙකක් පමණක් අපි ප්‍රකාශ කරන්න මතු දවසකදී හෝ කාට හරි ප්‍රයෝජනවත් වේවියි යන අදහසින් ඒක අපි ප්‍රකාශ කරනවා. රහත් වෙච්ච කෙනෙකුට පැහැදිලිවම පේන තමන්ගේ විමුක්තිසිත නිදහස්සිත පවතින හේතු දෙකක්. තමන්ගේ ජීවිත ශක්තිය ජීවිතේන්ද්‍ර රූපේ පැවැත්ම පන්නටිකේ පැවැත්ම පවතින ශායක විමුක්තිසිත රඳා පවතිනවා ඒක මත රඳා පවතිනවා කර්ම ශක්තිය පවතින නිසා ඒ මත රඳා පවතින. මේ දෙකෙන් කවරක් හෝ ගෙවුනට පස්සේ දෙකම හෝ දෙකෙන් කවරක් හෝ නැති වුණාට පස්සේ මේ විමුක්ත සිතට පවතින්නට තැනක් නැති යනවා. මම මේකට උපමාවක් කියනවා. අපි හිතමු 70ම ගානක් දිග ලෑල්ලක් තියෙන අහසට ඒක දික් වෙලා තියෙන්නේ. මිනිහෙකුට ගමන් කරන්න පුළුවන් හැඩයකට ඒක තියෙන්නේ කියලා. ඒ පුජ්‍යලයා ලෑල්ල දිග යනවා යනවා යනවා යනවා. අන්තිමට ගිහිල්ලා අතෙන්ඩවට ගිහිල්ලා පළවෙනි පාදයේ උස්සලා තියුවා. අනිත් පාදයේ උස්සපු ගමන්ම ඒ පුජ්‍යලයා එතන නැහැ. අන්න එලෙසින් මේ කර්ම ශක්තිය සහ ජීවිත ශක්තිය දෙක හෝ දෙකින් එකක් හෝ ජීවිතදාට මේ සියල්ලම නිවි යන ආකාරය එවැනි කෙනෙකුට තරමක් දුරට අත්දකින්නට පුළුවන්. තරමක් දුරට කියන්නේ 100%ම අත්දකින්නට බැහැ. අනුපාවිශේෂ නිර්වාණ ධාතු අධ්‍යක්ීමක් එතන තියෙන්නේ. රහත් ඵල සිතට එහා තත්ත්වයක් නමුත් 100%ම නෙවෙයි. බොහෝ දුරට සමීපයි. තවත් ආකාරයකින් කෙනෙකුට හිතන්නට පුළුවන් මේ විමුක්ත සිත පවතින්නේ කුමක් නිසාද කියලා බලනකොට Tamanට පේනවා Taman ජීවත් වෙන නිසා විමුක්ත සිත පවතින්නේ ජීවත් වන්නේ භවාංග සිතේ පැවැත්ම පවතින නිසා මේ භවාංග සිත නිරුද්ධ වී ගියා නම් කියලා සිතලා මේ මොහොතේම මගේ ජීවිතය මරණයටපත් වේවායි දැඩිව අදිෂ්ඨාන කරලා මරණයෙන් පස්සේ ඉතිරවන්නේ මොකක්ද කියලා සිතුවොත් අවංකව මරණයට සෝදානම් වෙලා දැන් මේ මොහොතේ මැරෙන්නට 100%ක්ම සිත එකඟව සෝදානම් වෙලා ඒ එකපාරට මුළු කයත් මුළු විශ්වයත්ම කලවරක් වැටෙනාසේ නොපෙනී ගොස් සියුම් දැනීමක් ශේෂ වෙනවා මෙන්න මේ සියුම් දැනීම ශේෂ වුණාට පස්සේ මේ අවස්ථාවේදී වෙන මොකක්වත් ලෝකේ නැහැ සියුම් දැනීම මාත්‍රේ හැර මේ අවස්ථාවේදී සත්‍ය වශයෙන්ම මරණයටපත් වුණා නම් මෙහි තියෙන විඥාණයට මොකද වෙන්නේ මේ තියෙන සංඥාව කෝ මේ තියෙන වේදනාව කෝ මේ තියෙන සංස්කාර කෝ කියලා ඒ දෙස හරියට බලන විට උත්තුම ශාන්ත නිවුණු ශීතල වීමකට පත් වෙනවා එයින් එහාට යන්නට තැනක් නැහැ. තවත් කෙනෙකුට ඕන නම් පුළුවන් මම මේ කාරණා දෙකක් කියන්නේ අර කම්ම නිරෝධය අධ්‍යක්ෂ හැකියාකාරයි. රහත් වෙච්ච කෙනෙකුට පුළුවන් ඕනෑම අවස්ථාවකදී තමාගේ ශිත භවංගයට පත් කරගන්න. නිින්ද යන්නට ඕනේ ඕනෑම අවස්ථාවකදී පුළුවන් ඊයේ අවස්ථාවේදීම නිින්දාගෙන නොසිටින විටදීම භවංගයට ශිතපත් කර ගැනීමට ඒකට අදිෂ්ඨාන මාත්‍යක් පමණයි අවශ්‍ය. අන් කෙනෙකුට එහෙම අදිෂ්ඨාන කරලා භවංගයට ශිතපත් ගන්නත් බෑ. එවැනි කෙනාට ප්‍රතිසන්දි විඥාණයට ශිතපත් කරගන්නට පුළුවන් භවංගයට ශිතපත් කර ගැනීම තුලින් Tamanට පැහැදිලිව පේනවා ප්‍රතිසන්ද විඥානයේ ගොස් එල්ලුනේ කොහෙද මව සහ පියා එකතු වෙච්ච ධාතු කොටස් දෙකක කලර රූප අවස්ථාවේදී එතනම නාම රූප දෙකක් තියෙනවා දකින්න. ප්‍රතිසන්ද විඥානයේ නාමය ඒක ගිහිල්ලා එල්ලුනේ රූප කොටස නාම රූප දෙකකින්මයි මේක ආරම්භ කරන්නේ. මේ පංචස්කන්ධ ලෝකේ වෙන දෙයක් නෑ නාමයක් තමන්ගේ දෙයක් නෙවෙයි රූපයක් තමන්ගේ දෙයක් නෙවෙයි රූපෙ කෙලින්ම බාහිර වස්තුන් නිසා අපිකක් නාමයේ කියනක කර්මෙන් ආපු විපාක සත්‍ය තමා හෝ තමාට අයද්යක් නෙවෙයි සුද්ධ දැනීම මාත්‍ය පමණයි මේ ප්‍රතිසන්දි විඥානේ එන විට ප්‍රතිසන්දි විඥානේ එල්බ ගන්නට රූප කොටසක් නොතිබුණා නම් ඒක නිරුද්ධ වී දිවි ගොස් තිබුණා නම් නැත්තටම නැති වී ගොස් තිබුණා නම් මේ ප්‍රතිසන්දි විඥාණයට මොකද්ද වෙන්නේ කියලා බලන්නත් පුළුවන් ඒ බලනකොට මුළු විශ්වයම කලවර වැඩි තනිකර ශාන්තෝ සීතලෝ ස්ථාංශයෙන් දැනීම මාත්‍ර පමණ ශේෂ වේවි ඒ ශේෂ වෙන අවස්ථාවේදී මම සත්‍ය වශයෙන් මරණයට පත් වුණ මොනවද ඉතුරු වෙන්නේ කියනකොට කියලා දකිනකොටම සියල්ලම නිවි ගොස් ඉතාමත්ම සියුම් කියන්නට බැරි තරම් සියුම් ශාන්ත දිවීමකට සිටපත් වෙනවා එදාට තේරෙනවා කර්ම නිරුද්ධ වීම තුළින් සම්පූර්ණයෙන්ම ජාතිය සේවීම තුළින් කම්ම ඔක්කොම නිරුද්ධ වී යන ආකාරය එයින් පසුව යම්තා කකුසල විපාක හෝ කුසල විපාක හෝ ඵල දෙන්නට තියෙනවා නම් ඵල දෙන්නට කෙනෙක් නෑ ඒක නිසා ඔක්කොම කර්මශය වෙනවා කර්මඵලශය වෙනවා යම්තා හතුරු හමුදාවක් හිටියත් ඒ හතුරු හමුදාවට හතුරෙක් කියලා කියන්නට කෙනෙක් නෑ ඒක නිසා හතුරු හමුදාවල් වශයෙන් දැක්කන අය මිනිස්සු හරි අමනුෂ්‍ය හරි කවුරු හරි ඔක්කොම නිරුද්ධ වෙනවා යම්තා දුකක් තියෙනවා නම් ඒ දුක් ඔක්කොම මේ පංචස්කන්ධේ පැවැත්ම පවතින නිසා පවතින ඒ පංචස්කන්ධ ධර්ම නිවනට පස්සේ දුක සම්පූර්ණයෙන්ම නැති වෙනවා. නැවත ඉදීම සංසාරයෙන් සම්පූර්ණයෙන්ම නිර්දීය. දැන් දැන් එතකොට නැවත එකදීම සංසාරේ පුරා නැවත නැවත ගමන් කිරීම සම්පූර්ණ නිරුද්ධ වියන ආකාරය දකිනවා දකිනකොට ඒ පුද්ගලයාට පැහැදිලිවම තේරුම් ගන්නට පුළුවන් කර්ම ඵල නිරෝධය කියන්නේ කර්ම විපාක නිරෝධය කියන්නේ මේකයි මේන් මෙහා කර්ම විපාක නිරෝධයක් ඇත්තෙත් නැහැ දුකේ කෙලවරක් දකින්නටත් බැහැ බුදු වුණත් දුක තියෙනවා පශේප දුණක් දුක තියෙනවා රහත් වුණක් දුක තියෙනවා පිරිනොම් පාන තෙක්ම චිතෙන් දුක අල්ලන්නේ නැති එක වෙන දෙයක්. නමුත් කායික දුක් අත්දකින්නට සිදුවෙනවා. මේක මේ දෙතරම් ප්‍රයෝජනවත් දෙවි කතමාද මිත්‍යේ කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදා මොකද්ද මහන්නේ කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ මෙන්න මේක තමයි මේ ප්‍රයෝජනවත් වන්නේ. අය මේ වරිය වටංගිකෝ මග්ගෝ කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදා මේ ආර්යසංග මාර්ගයමයි මහන්නේ කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා මා බදාලා. එතකොට දැන් මේ කියන කොට ප්‍රායෝගිකව කරන්නට පුළුවන් කෙනෙක් හිටිනවනම් කර ඒක කරමින්ම මේ ධර්ම දේශනා අහන්න අහලා ඉවර වෙනකොට සමහර කෙනෙකුට නිවන සිතපත් කර ගන්න පුළුවන් වෙයි. නිවනට සිතපත් කර ගැනීමට තරම් හැකිවනසේ ඒකට සුදුසු මට්ටමට සති සමාධි ප්‍රඥා ආදී ගුණ ධර්මයන් දිනු වෙලා පංචස්කන්ධයේ යථා තත්ත්වය තේරුම් අරගෙන සිටියොත් පමණක්. නැති කෙනෙකුට නෙවෙයි. එතකොට අපි කියවා චක්කුම් වික්කවේ පුරාණ කම්මං සෝතම් පුරාණ කම්මං ආදී වශයෙන්. ඇහැ කන නාසය දිව ශරීරය ඔක්කොම පැරණි කම්ම මනසත් පැරණි කර්ම. එතකොට මොකද්ද මෙතනින් මතුවෙන කාරණා? අනිකට මෙතන තියෙන්නේ හේතු ඵල දෙකක්. කර්මයේ හේතුව ඇස ඵලයක්. කර්මයේ හේතුව කන ඵලයක්. කර්මයේ හේතුව නාශේ ඵලයක් කර්මයේ හේතුව ඒකේ ඵල තමයි දිව ශරීරයේ මනස මේ සියල්ලම මම කියලා හිතන මගේ කියලා උපාදාන කරන මෙතන සත්‍යෙක් සිටිනවා මමෙක් සිටිනවා කියලා වැරදි දෘෂ්ටියක එල්බගෙන සිටින මේ පංචස්කන්ධ ධර්මයන්ගේ යථා තත්ත්වය මොකක්ද කියලා පැහැදිලිවම අවබෝධ විය යුතුයි. මේ කර්ම සහ කර්මයන්ගෙන් ඇතිවෙච්ච විපාක ස්වરૂපයක්. වෙන දෙයක් නෙවෙයි. හේතුඵල ක්‍රියාදාමයක්. මෙතන ආත්මයක් කියන්නට කිසිම කිසිම දෙයක් නැහැ. මම මේ කියනකොට මේක තේරෙන එක නෙවෙයි අවශ්‍ය ගන්න තමන්ට අවබෝධයලා තේරෙන එක. තමන්ට අවබෝධ ලැබෙන්නේ නැත්නම් ඒ ධර්මයෙන් මොනම ධර්මයකින්වත් ඒ ධර්මයේ ප්‍රයෝජනයක් ගන්නට බෑ. ඒ නිසා අවබෝධ කර ගැනීම අවශ්‍ය වන්නේ කියන එක තේරෙන එක නෙවෙයි. තමන්ටම තේරෙන්න ඕනේ කන නාසය දිව ශරීරය මේ කොහොම අතීතේ කරපු කර්මයකින් ආපු විපාක සත්‍යය මම මගේ දෙයක් නෙවෙයි. චිත තනිකරම අතීත කර්මයෙන් ආප විපාක සත්‍යය මගේ මගේ මම හෝ මගේ දෙයක් නෙවෙයි මට අයත් දෙයක් නෙවෙයි මේ මම මගේ දොන කර්ම වලින් ආපු විපාක සත්‍යයක් වන හේතුඵල ප්‍රයාදාමයක් වන මේවා මම මගේ කියලා ගත්තේ මේ ගැන නොදත් අවිද්‍යාව මගේ ශිත තිබුණ තුළ තිබුණ නිසා මගේ ශිත තුළ මෙන්න මේ නොදත්කම තිබුණා. ඒක තේරෙන්න ඕන නොදත්කම Tamanට තේරෙන්න ඕන. මේවා අනාත්මයි කියලා වැටහෙන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දක්වනා චක්කුකෝ වික්ඛේ පුරාණ කම්මංග පිස්සංකතං අபிසංචේත්තං වේදනීයං දක්තබ්බා වේදනාගෙන දෙන දෙයක් නැහැ කියන එක. අශ කියන එක ගත්තොත් එහෙම අශ තුලින්ම කොයිතරම් දුක් පීඩා කරදර ගෙන දෙනවද කියන කාරණාව තේරුම් ගන්නට ඕන. කොයිතරම් රෝග පීඩා ඇති වෙනවද? ඒකෙන් කොයිතරම් දුක් Tamanට ලැබෙනවද? කන නිසා කනේ කොච්චර රෝග පීඩා ඇති වෙනවද? ඒකෙන් කොයිතරම් දුක් ලැබෙනවද? නාසය නිසා කොයිතරම් රෝග පීඩා හැදෙනවද? දිවේ කොයිතරම් රෝග පීඩා සමහරට පිළිකා වැනි තත්ත්වයන් පවා ඇති වෙන්නත් පුළුවන්. ඊට පස්ව මුළු ශරීරයේම කොයිතරම්නම් රෝග පීඩා දුක් ඇති වෙනවද? මේවා ඒකාන්ත වශයෙන්ම දුක් ඇති කරන දේවල් නිසා මේක තමයි දුක්ඛ සත්‍ය කියලා පේන්න ඕන. Tamanට අවබෝධ වෙන්න මං කියන එක තේරීම නෙවෙයි අවශ්‍ය. මේක තමයි දුක්ඛ සත්‍ය කියලා අවබෝධ වීමයි අත්‍යවශ්‍යයි. මනස නිසා තමයි මේ දුක් ඔක්කොම අපි අත්දකින්නේ මනස තමයි දුක්ඛ සත්‍යය. එතකොට මේ කයයි සිතයි දෙකම ඒකාන්තයෙන්ම දුක්ඛ සත්‍යයක් කියලා තේරෙන්න ඕන. ඇහැට රූපයක් පෙන්වාට පස්සේ රාගයෙන් දැවුනොත් මේක විශාල පරිලාහයක් සංతాපයක් දැවිල්ලත් ඇවිල්ලා කනට අපේ ශබ්දයක් ඇහුණාට පස්සේ Tamanට හිතට සැනසීමක් සොයක් නෙවෙයි තියෙන්නේ අසහනයක් දුකක්. මේ වගේ අනිෂ්ඨ අරමුණු ලැබීම තුළින් විවිධාකාර ඇස නිසා කන නිසා නාසය දේව ශරීරයේ මනසිට Tamanට විවිධාකාර දුක් ලැබුණා ලැබුණා ලැබෙනවා. මේ විදිහට ඇසට ප්‍රිය රූප දැක්කහම කනට ප්‍රිය ශබ්දහව ඇසුනාට පස්සේ ප්‍රිය අරමුණු අනිත් ඉන්ද්‍රියන් හමු වුණාට පස්සේ මේවාට ඇලෙනවා ආශා කරනවා අපි දුම ඇහැට පේන ප්‍රිය රූපයක් දැකලා රාගයෙන් දැවුණයි කියලා. ඒ රාගයෙන් දැවෙන විට කිසිම සහනයක් හිතට නැහැ. අසහනයක් තියෙන නමුත් ලෝක සත්‍ය හිතන එතන සැනසීමක් සෝයක් ප්‍රීතිය සතුටක් ආස්වාදයක් තියෙනවා කියන්නේ. ශක්තියක නෙවෙයි ඇත්ත වශයෙන්ම තියෙන දෙවිල්ලක් එතන තියෙනවා. ද්වේෂය ආපුවම දැවිල්ලක් තියෙනවා වගේම තමයි රාගය ආපුවම දැවිල්ලක් තියෙන්නේ. නමුත් ලෝක සත්‍යයද ඒක තේරුම් ගන්න බැරි එක ඒගොල්ලන්ගේ අවිද්‍යාව නිසා සිදුවන ක්‍රියාදාමයක් ඒ. සත්‍ය වශයෙන්ම දුකක් එතන තිබෙනවා. ඒ වගේම කනනාශය දේව ශරීරයේ මනසට රාග ආදී සිතේදී ඇති වුණාට පස්සේ ඇලීම් බැඳීම් ඇති වුණාට පස්සේ විශාල දුකක් තියෙනවා. බුදුහාමුදුරුවෝ මෙහෙම දේශනාවක් කළා දැන් චක්කුම් වික්‍රේ ආදිත්තං කියන නාදිත්තං රාගග්ගිනා දෝෂග්ගිනා මෝහග්ගිනා ජාතිය ජරාය මන්නේ නිසෝකේ ඉපද්දේ දුක්ඛේ දෝමනසේ ආදිත්තන්තේ වදාමි මහණෙනි ඇස දිලිගෙන තිබෙන්නේ කුමකින්ද මහණයට ගිනිගෙන තියෙන්නේ රාගක් ගිනා රාගගින්නෙන් දෝෂක් ගිනා දෝෂගින්නෙන් මෝහක් ගිනා මෝහගින්නෙන් ජාතිය ජරාය මරණේන ශෝකේ පද්දේවි දුක්ඛේ දෝමනසේ උපායාසේ ආදිත්තන්ති වදාමි ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් ගිනිගෙන දැනෙන්නේ අශ්‍රතේ රූපේ පින්ලැලීන් ගැටීන් ආදී ඇතිලා ඒක මරණ මොහොතේ ශීපත් වනොත් එහෙම නියත වශයෙන්ම සතර පාවල උපදිනවා දුකටිගාමී වෙනවා අනන්ත අප්‍රමාණ දුක් ගැට ලබා දෙනවා අපි මේ මම්ගේ ඇස කියලා ඇලි ඇලි බැඳි බැඳි ආශා කරන ඇසෙන් සිදුවන ක්‍රියාදාමයේ ඒකයි නියත වශයෙන්ම දුක් ලබා දෙනවා ඒක නිසා දුක් සමුදය සත්‍යයක් කියලා තේරුම් ගන්නවා ඇස දුක්ඛ සත්‍යයක්, ඇස දුක්ඛ සමුදය සත්‍යයක්. තමන් අතීත සංසාරයේ දෙසිට සිත දැන් යොමු කරන්නට ඕනේ යොමු කරන විට ජවන පඤ්ඤාවකින් සමන්නාගතෝ කෙනෙක් නම් එක ක්ෂණයකදී දකින්නට පුළුවන් ඈත ඈත ඈත කුයිතරන්නම් කාලයක් පුරා සංසාරයේ පුරා ඇසට ප්‍රිය රූප දැකලා නැත්නම් ඇසට අප්‍රිය රූප දැකලා ඇලිලා ගැටිලා කටයුතු කිරීම නිසා උපමන කාල පරිච්ඡේදයක් තුළදී අවීචියාදී අපාවල ඉපදී ඉපදී මේ කුීතරන් දුක් විඳලා තියෙනවාද പ്രേත ලෝකවල ඉපදලා කුීතරන් දුකක් විඳලා තියෙනවාද තිරසංගත සත්‍යං වෙලා කොයි තරම්නම් දුකක් විඳලා තියෙනවද? මනුෂ්‍ය ලෝකවල ඉපදලා කොයි තරම්නම් දුකක් විඳලා තියෙනවද? දිව්‍ය ලෝකවල ඉපදන රාග ගිනි වලින් දැවි දැවි දුක් විඳින අය අනන්තවත් ඉන්නවා. ධර්ම ලෝකවල උදෙන මෝහ ගින්නෙන් දැවෙනවා. මේ විදිහට මානෙන් දැවෙනවා, මෝහෙන් දැවෙනවා, විදාකාරයෙන් දැවිලි කියන එතනක්. එතකොට සංසාරයේ පුරා මේ ඇස නිසා කොයි තරම්නම් කාල පරිච්ඡේදයක් පිස්සී දුක් විඳලා දුක් විඳලා තියනවාද ඒ දුකේ කෙලවර සීමාවක් තියනවාද කියලා දැන් දැනෙන්නට ඕන. කන නිසා මේ ආකාරයෙන්ම සංසාරේ පුරා අනන්ත ප්‍රමාණ දුක් ගැහැට විඳලා තියෙනවා සංසාර ජාති ජරා මරණ දුක් ඔක්කොම විඳි මාර කලින් කියන ඇසක් නිසා දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන ආකාරය කන්නාශය දිය ශරීරය මනස කියන සසෙන්දයන් නිසා දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන ආකාරය මේ දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වීම තුළින් දුක ඇති කර දුන්න ආකාරය මේ දැන් දකින්නේ දැන් අපට පේනවා නම් මේ විදිහට මහා සංසාර දුකකට ඇදලා දාපු ජාති ගින්නට ජරා ගින්නට ව්‍යාධි මරණ ආදී ගින්දි ගිනික් දාලාවන්ට ඇදලා දාපු සතර අපාය වලට ඇදලා දාපු ඇස නේද මේ මම කියන්නේ මගේ කියන්නේ එවැනි ඇසකට නේද මම මේ ආශා කරන්නේ කියන හැඟීම දැන් Tamanට තේරෙන්නට ඕන කන නාසය දිව ශරීරයේ මනස සිසින්ද්‍රයන් තුළින් මේ විදිහට සංසාරේ පුරා අනන්ත ප්‍රමාණ දුක් ගැට වින්ද මෙවැනි දුක් ගැට ලබා දුන්නා වූ සසර දුකට ඇද ධම්මා වූ සසර සසර බැඳි වල ගැට ගැසුවා වූ මේ අසකන නාසය දිය ශරීරේ මනස කියන ඉන්ද්‍රයන්ද මේ මම කියලා හිතන්නේ මගේ කියලා හිතන්නේ උපාදාන කරන්නේ මේවටද මම ඇලෙන්නේ මේවටද මම බැඳින්නේ මේවට ඇලිය යුතුද මේවට බැඳිය යුතුද Tamanටම තේරෙන්නට ඕන ඇත්තෙන්ම මේ තරම් මහා ගිනි ජාලාවක් ලබා දුන්නු ගිනි ජාලාවකට ඇදලා තමන නිරන්තරයෙන්ම දුක් ලබා දෙන මේ පංචස්කන්ධ ලෝකය මට නම් පේන්නේ අවංකවම මෙන්න මේ විදිහට. සර්පය ගොඩාක් දාලා තියෙන සර්ප මල්ලක් වගේ. කොයි වෙලාවේ නයි පොළොංගු අරුන් මෙවුන් හැම සත්‍යම දාලා තියෙන සර්ප මණ්ඩක් වගේ කොයි සත්‍යයක් කොයි වෙලාවේ ගහද කොයි දුක කොයි වෙලාවේ ඇති දන්නේ නැහැ මේ පංචස්කන්ධ ලෝකේ තුලින්. නැත්තම් ඕනම වෙලාවක පුපුරන්න පුළුවන් බෝම්බ ගොඩාක් ඇතුලේ දාලා තියෙන මල්ලක් වගේ මේ ශරීරය කියන કોઈ බෝම්බේ පුපුරයිද કોઈ වෙලාවෙ કોઈ ආකාරයෙන් දුකකට පීඩාවට පත් වෙයි දන්නේ නැත්තම් මේ ශරීරය කියන්නේ මහා ගිනි කන්දක් වගේ පූජාමා ගිනි කන්ද වෙන ගිනි කන්දක් වගේ කොයි වෙලාවෙ දුම දායිද කොයි වෙලාවෙ පුපුරයිද කොයි වෙලාවෙ ලාවක් ගලගලා යයිද කියන්නට දන්නේ නැහැ නැත්තම් තමන්ගේ හතර වටේටම සතුරු වට කරන අවි ආයුධ අරගෙන යන කටවන්නට කොණ්ඩන්න බලාගෙන ඉන්න හතුරු හමුදාවක් වගේ පංචස්කන්ධ ලෝකය කියන්නේ. නැත්තම් මේක මහා වදකයක් පංචස්කන්ධ ලෝකය කියන්නේ. තමන්ට මේ සංසාරේ පුරා වද දුන්න දැනුත් වද දෙන අනාගතේ බද දෙනු ලබන දෙයක් මේ පංචස්කන්ධ ලෝකය කියන්නේ මේක බද්දකයක් වශයෙන්ම දත යුතුයි කියලා බුදුහාමුදුරුවෝ දැක්වෝ පාඩයක් තියෙනවා. මේක මහා වදකේ. මේ වදකෙක් බව නොදැන මේක මහා හොඳ දෙයක්, අලුම් කළ දෙයක්, ආශා කළ යුතු දෙයක් කියලා ඇලි ඇලි බැඳි බැඳි කටයුතු කරපු මෝඩකම සමාගයේ සිටට දැන් පේන්නට ඕන. ඒ අවිද්‍යාව දුරු වෙන්නේ මේ විදිහට ප්‍රඥා අශකින් ඒවා දකින විට. මේවා මම කියනකොට තේරුම් ගැනීම නෙවෙයි අවශ්‍ය මාව නැවත නැවත නැවත නැවත මේ කියන්නේ මේකේ තියෙන වැදගත්කම නිසා මේවා Tamanටම අවබෝධ වෙලා පෙනී ආයිතේ. එහෙම නැත්නම් මේව නිවන් ලබන්නට බෑ. එතකොට ඒ විදිහට හරියට අවබෝධ වෙනකොට මේවා නිරන්තරයෙන්ම මම මගේ නොවන හේතුන්ගෙන් හටගත් කර්මාදී හේතුන්ගෙන් හටගත් අනාන්න දන්න. මගේ නොවන මම නොවන නිරන්තරයෙන්ම අනිත්‍ය දයන දුක් පීඩා ලබා දෙන දුක් ආකාරයක් වූ මේ පංචස්කන්ධ ලෝකයේ මොන එකකට අහවල් වැඩකට පවත්වාගෙන යනවාද කවල පොවල නහවල නිදි කරවල ආරක්ෂා කරලා දෙහෙතේ දිල්වල රටේ තියෙන හැම බැල මෙහෙවර කමක්ම කර කර මේ පංචස්කන්ධ ලෝකයේ පවත්වාගෙන යන එක මොයි මොන කර්මයකට සිදුවෙච්ච දෙයක්ද කියලා මට නම් හිතෙනවා අවංකවම කියනවා. Tamanටත් එහෙම අවබෝධ වෙනවා නම් මේ පංචස්කන්ධ ලෝකයේ තරම් එපා කරපු දෙයක් පංචස්කන්ධ ලෝකයේ තරම් බිය විසු දෙයක් පංචස්කන්ධ ලෝකයේ තරම් නොතබා ගත යුතු දෙයක් තවත් ලෝකේ නැහැ. ඒක නිසා මේ පංචස්කන්ධ ලෝකේ ඒ ආකාරයෙන් දකිනවා නම් දැන් අවබෝධ වෙනවා නම් එවං පස්සම් වික්‍රේ දෙක්ඛෝ චක්කුස්මින් නිම්බින්ද දෙනිම්බින්දම් විරජ්‍යතේ විරාගා විමුක්ඛති එලෙසින් දැක්වූ පාඩ තියෙන වෙනස් සූත්‍රවල මේ ආකාරයෙන් අශකන නාසයේ දිව ශරීරයේ මනස ගැන හරි අවබෝධකින් දකිනවා නම් මේවා කෙරේ නිම්බින්දති කල්පිරෙනවා ඇලෙන්නේ නැහැ විරාජිත නිම්බින්දන්තෝ විරජ්‍යති ඒ නිම්බින්දම් විරජ්‍යති කල්ලකිරෙන විට මේවා කෙරෙහි රාගයක් නෙවෙයි ඇති වෙන්නේ විරාගයක් විරාග විමුක්තිතේ විරාගය දෙනකොට නිදහස් වෙනවා දැන් මේ විදිහට Tamanට හරියටම තේරෙනවා මේ පංචස්කන්ධ ධම්ම ඒකාන්ත වශයෙන්ම වදකේක හතරෙක Tamanගේම දුක පිණිස අහිත පිණිස පවර්ණව දෙයක් මේක කිසිසේත්ම නොපවතින දෙයක් මේක පවතින තාක්කල්ම දුක තියනවාය මේ දුක නැත්තටම නැති වී යාමතාංශකක් වෙන ලෝකේ නැත කියන අවබෝධයේ පිට මේ සියල්ලම මම අතහරිනවා අතහරිනවා අතහරිනවා කියලා දැන් අතහරිනවා මේ මතහැරිය අතහැරියාට පසුව චිත්තට මේ රූපස්කන්ධය සහිත මුළු ලෝකෙම නොපෙනී යන භාවනාව දිනු කෙනෙකුට නම් සියුම් දැනීමක් හිස් භාවයකට සිතපත් වීමක් මෙහිදී කෙනෙක් අත්දකින්නේ මේ தත්ත්වයටපත් වෙන්නට බෑ පංචස්කන්ධ ලෝකයේ යථා තත්ත්වය අනිත්‍ය දුක්ඛ අනාත්මාදී තත්ත්වයන් කලින් මනමින් අවබෝධ කරලා නොතිබිච්ච කෙනෙකුට නොතිබෙන කෙනෙකුට මේ භවයේදී හෝ පෙර භවයේදී අවබෝධ කරලා තියෙන්නට එන්නේ අවබෝධය ඇති කෙනෙක් මේ ආකාරයෙන් පංචස්කන්ධ ධර්ම කෙරේ සම්පූර්ණයෙන්ම කලකිරන්නේ බින්දම් පෙරජ්‍යද විරාගා විමුච්ඡති කලකිරලා මේක කෙරේ බැඳෙන්නේ නැතුව මේ සියල්ලම අතහල යුතුයි කියන අවබෝධයේ තේස අතහැරියොත් ශිෂ්භාවයකට සිටපත් වෙනවා දැන් තියෙනවා ශාන්ත බව. සෝයක් තියෙනවා. කය දැනෙන්නේ හරි ශාන්තයි, හරි ප්‍රණීතයි, හිතට හරිම සැනසීමක්, සැනසීදායක සුවදායක තත්ත්වයක්. මෙතන තියෙනවා මනෝ, මනුෂ්‍ය ක්‍රියාදාමය. මනෝ පුරාණ කම්මං අபிසංකතං අபிසංජේතං වේදනීයං ලට්ඨබ්බං මේ මනස පැරණි කර්මෙන් හටගත්තු දෙයක් හේතුන් හටගත් ඵලයක් තමන්ගේ දෙයක් නෙවෙයි. ඒක හොඳට තේරුම් ගන්න මේ මනස තමන්ගේ දෙයක් නෙවෙයි කර්මෙන් හටගත් දෙයක් අනාත්ම ධර්මයක්. මේ මනසේ පැවැත්මක් දැන් මෙතන තියෙනවා. පංචස්කන්ධය කෙරෙහි කලකිරිය යුතු වන්නේ පංචස්කන්ධය තුළින් දුක ලබා දෙන නිසාම පමණක් නොවේ. මේ තරම් ශාන්ත ප්‍රණීත සුව තත්ත්වේ පවා තියෙන්නේ පංචස්කන්ධ ධර්ම. Tamange ශරීරය Tamanට සිතට පේන්නේ නැති එක ඇත්ත. නමුත් කයේ පැවැත්ම තියෙනවා ඒ කයේ එල්ලිලා තමයි මේ දැනීම් මාත්‍රේ පවතින්නේ. ඒකේ තියෙන වේදනාව ශාන්ත සියොම් වේදනාවක්, නිර්ආංශ වේදනාවක්, ශාස වේදනාවක් කියනවා. ඒකෙම තියෙනවා විඥානස්කන්ධයේ පැවැත්ම ඒකම තියෙනවා ඒකම සංඥාවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ විඥානයේ පැවැත්ම සඳහා හේතුපාදක චෛතසික ධර්මයන් කියන සංස්කාර ධර්මයන්ගේ පැවැත්මත් එහි පවතිනවා. මෙතන මේ පංචස්කන්ධ ලෝකයක් තියෙනවා. මේ පංචස්කන්ධ ලෝකයේ තුලින් සැප අත්දකින මේ අවස්ථාව පවා කලකිරිය යුක්තක්. මට මට තේරෙන උපමාවක් කියනවා. ගිනිගෙන දැවෙන ගිනි අඟුරු බලක් මැද කෙනෙක් දැවි දැවි පිච්චෙනවා. ඒ වගේම ඒව මේ යකඩන පටුපම්බි වැනි පටු වැනි දේවල් තියෙන ඒවද කැපෙනවා. මිනිගෙන දැවෙනවා. මේ කුජලා මේකෙන් බේරෙන්න කියලා වේගයෙන් උඩ පන්න උඩ පන්නකොට මහා හයියෙන් සීතල සුරඟක් හමාගෙන යන ශිෂිරක් දැනෙනවා. ආපහු වැටෙන්නේ ගිනිගොඩට. ඒ වගේ මේ පංචස්කන්ධ ලෝකයේ තුලින් මොන ධ්‍යානශයක් ඉඳලා මොන පරසමස්සයක් ඉඳලා මොන දේ මොන ආකාරයකින්ද නැවත වැටෙන්නේ අර ගිනි ජාලාවටමයි. එහෙමනම් මේක කෙරෙහි කලකිරීමේ නාමයේ පැවැත්මම දුක්ඛ ලබා දෙන හේතුවක් දුක්ඛ සමුදය සත්‍යය. නාමයේ පැවැත්මම දුක්ඛ සත්‍යය මෙතන මේ දුක්ඛ සත්‍යයේ තියෙන්නේ මේ දුක්ඛ සමුදය සත්‍යයේ තියෙන්නේ කියලා දකින්න. මේක මම හෝ මගේ දෙයක් නෙවෙයි කර්මයෙන් හටගත් දෙයක් අනාත්ම දෙයක්. දැන් මේකත් නිරුද්ධ වෙලා යන වෙලාවක් තියෙනවා හැම වෙලාවෙම පවතින්නේ මේක තියෙනකොට මම මගේ කියලා ගන්නෙ මේ ධර්මයයි මේක නිරුද්ධ වුණාට පස්සේ මොකද්ද මම මගේ කියලා ගන්නට ඉස්සෙන්නේ මේක කෙරෙච්ච කල කිරිර අතහරිනවා කියලා අතහරිමින් අර නිරුද්ධ වී යාම දකිනවා නම් චිත්ත ඔයිට වැඩිය ශාන්ත ප්‍රණීත තත්යකටපත් වෙනවා ඒ ධර්මයත් අල්ලන්නට දෙයක් මේ කිසි දෙයක් මං අල්ලන්නේ මේකත් අතහරිනවා කියලා අත්හැරියොත් එතකොට නිවනට සිතපත් වෙනවා සීතල භාවයකට සිතපත් වෙනවා. කය දැනෙනවාද කියලා දන්නේ නැහැ සීතල වෙලා. කලින් රූපේ නොපෙනී ගිය නිසා රූප නිරෝධයක් අත්දැක්කා. දැන් මෙහිදී අවසාන වශයෙන් ඇතිවන සියුම් දැනීම් මාත්‍ර සහ ඒකට අරමුණු නිවන හැර අනිත්‍ය සියලුම නාම ධර්මයන් නිරුද්ධ වුණා. නාම රූප ධර්ම ඔක්කොම මෙතන නිරුද්ධයි. ඒ නාම රූප ධර්ම නිරුද්ධ වෙනකොටම රූප ධර්ම නිරුද්ධ වෙනකොටම රූපස්කන්ධය හා බැඳුණු සියලුම විඥානස්කන්ධයන් නිරුද්ධයි. චක් විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන මොකක්වත් නැහැ. නාම රූප නිරෝධයක් තියෙනවා මෙතන විඥාන නිරෝධය තුලින්. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. මේක ඒ ඒ මාර්ගඵලයේ සුදුසු සුදුසු මට්ටමට අනුවයි ලැබෙන්නේ. තමන් මාර්ගඵලයක් ලබන්න සුදුසු මට්ටමට තමන් සිත දියුණු කරලා තියෙනවා නම් ඒ මට්ටමට අනුකූලව ඔය තත්ත්වයක් පත් කරගන්න පුළුවන් වන්නේ මෙන්න මේ විදිහට විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධයට අත්‍යතපත් කරගන්නට පුළුවන් ඒ නාම රූප නිරෝධයට අපි කියනවා දුක්ඛ නිරෝධ සත්‍යය කියලා එතකොට මෙතන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ඔය විස්තර කළේ නාම රූප නිරෝධය කිව්වත් සලායතන නිරෝධ, පස්ස නිරෝධ, වේදනා තණ්හා උපාදාන භව, ජාති ජරා මරණ නිරෝධ ඔය කොයි එකක් කියවත් මෙතන කියන්නේ නිරෝධ සත්‍යයි. එතකොට කර්ම නිරෝධය කියන්නේ අන්තිශයක් නෙවෙයි අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියන පටිච්ච සම්පදාය ධර්මයන්ගේ ප්‍රතිලෝම தත්ත්වය විස්තර කරනකොට තියෙන ප්‍රායෝගික පැත්ත. එතකොට මේ විදිහට කටයුතු කිරීම තුළින් කෙනෙකුට නිවන් ලබන්නට පුළුවන් වෙයි. මේ දක්වා කියන ලද කරුණ වල සාරාංශය මෙන්න මේකයි. අපේ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ කියන එකයි මේ විස්තර කළේ විඥානයේ නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙනවා කියන එක ඒ නාම රූප නිරුද්ධ කිරීම ප්‍රතිපද කිරීමට නැත්නම් නිවන අවබෝධ කිරීමට කල හැකි ආකාර දෙකක් තියෙනවා සමත භාවනා කරලා හරි විදර්ශනා භාවනා කරලා හරි ධ්‍යාන පාදක කර නිවන ලබන ආකාරයක් තියෙනවා ධ්‍යාන නැත්නම් ඒ සමතේ ටිකක් වඩලා විදර්ශනා කරලා නිවන් ලබන ආකාරයක් තියෙනවා. ඒකට වැඩි අවධානයක් යොමු කළේ නැහැ. අපි මේ ඒ නාම රූප නිරෝධය අධ්‍යක්ීමට හේතු පාදක වන අනාත්ම ලක්ෂණය මතු කර දීමට හේතු වන ආකාරයේ දේශනාවකුයි ඉදිරිපත් කළේ. කර්ම සහ කර්ම නිරෝධය ගැන එතකොට පැරණි කර්ම කියලා කියවේ අශකරණාශය දිව ශරීරය මනස සියල්ලම පැරණි කර්ම. මේවා පැරණි කර්ම නම් මේ ඔක්කොම හේතුඵල වශයෙන් දැකිය යුතුයි. ඒ වගේම මේවා සියල්ලම දුකක් වශයෙන් දකින්නට කියලා දුක්ඛතෝ දක්ඛබ්බං කියලා දක්වා ඇති පරිදි මේ සියල්ලම දුකක් සහ දුක්ඛ සමුදය සත්‍යයක් වශයෙන් දකින්නට ඕන. එහෙම දකිනකොට මේවා කෙරේ කලකිරිය හැකි කලකිරින්නට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට නවකන්න සිදුවන ආකාරය අපි ප්‍රකාශ කළා නවකන්න සිදුවෙන විට අසකන නාසය දිය ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන අරමුණු හමුවීම තුළින් නොඑක කායික වාචික මානසික ක්‍රියාදාමයන් සිදු පිළිබඳ කර්ම භව රැස් කරලා නැවත නැවත ඉදදී ඉදදී යන ආකාරය ප්‍රකාශ කළා ඒ තුළින් දුක්ඛ සමුදය සත්‍යයේ මෙලෙසින් ක්‍රියාත්මක වෙනවායි කියලා අවබෝධ කරගන්න කියලායි දෙවෙනුවට කියන්නේ කරේ. එතකොට මේවත් දකින්න එක ඔක්කොම මාර්ග සත්‍යයි. ඔය කියපු කරුණ දකින්න එක ඔක්කොම මාර්ග සත්‍යයි. ඒක නිරෝධ සත්‍යය දකින්න එකත් මාර්ග සත්‍යයි. එතකොට කර්ම නිරෝධය කියන්නේ කායකම්ම වචීකම්ම මනෝකම්ම ශ්‍රේයෝදා විමුක්තිම් පසට ආදී වශයෙන් දැක්වූ පරිදි සියලුම කාය වචී මනෝකම්ම ඔක්කොම ඉවත් වෙලා විමුක්ති ශිත පුදා කර ගැනීම ඒක රහත් රූපයෙන් පමණයි ලබන්නේ. පහළ පහළ මාර්ගඵලලාභිනොත් යම් කිසි මට්ටමකට හෝ කර්ම නිරෝධයක් අත්දකිනවා කර්ම නිරෝධය කියන්නේ කර්ම නිරුද්ධ කිරීම නෙවෙයි කර්ම තුලින් ඇති වෙන ඵල විපාක සත්‍ය නිරුද්ධ කිරීම. එතකොට ඒක ලබන්නට නම් ආර්ය අෂ්ටාංග මාර්ගය හැර වෙන මාර්ගයක් නැහැ. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේදී සම්මා දිට්ඨිය ඵලණයෙන් දක්වා දෙන්නේ මේ සම්මා දිට්ඨියෙන් තමයි නිවන් ලැබෙන්නේ. සම්මා දිට්ඨියෙන් නිවන් ලැබීමට නම් සම්මා සතිය සම්මා සමාධිය අනිවාර්යයෙන්ම දිනු වී තිබිය යුතුයි. ඒ සම්මා දිට්ඨිය තුළින් මේ පංචස්කන්ධ ලෝකේ නැත්තම් ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ආයතන හය හේතුන් නිසා හටගත් අනාත්ම ධර්මයේ කර්මයේ හේතු ඒ වෙන දෙවද ඵල ධර්මයේ කියලා අනාත්ම හේතුඵල වශයෙන් දකින්න එකක් දෙවෙනි එක මේ සියල්ලම දුක් ලබා දෙන නිසා දුක්ඛ සත්‍යයක් වශයෙන් දකින්න දෙක තුන්වෙනි කාරණාව තමයි මේකම දුක් දුක් දුකක් වෙනවම ඒ අසම දුකක් වෙනවා අසම දුක්ඛ සමුදය සත්‍යයක් වෙනවා කියලා ඒ දෙකම දකින්න එතකොට අනාත්ම ලක්ෂණයයි දුක්ඛ සත්‍ය සහ දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් දැකීමයි කියන්නේ මේ සියල්ලම දකින්නේ මාර්ග සත්‍යය. මේ අනුව පිළිපැද්දාට පසු මේවා කෙරේ සම්පූර්ණයෙන්ම කලකිරීමක් තමාගේ සිත තුළ ඇති වෙනවා. નિરાයාසයෙන් අමුතුවෙන් බලෙන් ඇති කරන්නට දෙයක් නැහැ. ඇති කර ගන්නටත් බැහැ බලෙන්. ඒවා නිරායසයෙන් සිත තුළින් ඇති වෙනකොට මේවා අතහරින්නට පුළුවන් සියලුම පංචස්කන්ධ ධර්ම ඒ මාත හැදියොත් සිත හිස් භාවයකටපත් වේවි. ඒ හිස් භාවයේදී පවා පවස්නා වූ පංචස්කන්ධ ධර්ම ඇති හැරිය යුතුයි කියන අවබෝධයේ පිහිටලා ඒවත් අනිත්‍ය අනාත්ම දර්ශනයට යොමු කරමින් ඒවත් අතහැරීම තුළින් නිවනට සිතපත් කරගත හැකි ආකාරයයි අවසාන වශයෙන් ප්‍රකාශ කළේ. මේ විදිහට කටයුතු කිරීම තුළින් මේ ඇයට දිනන සංසේවට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරමින් මේ දේශනාව දැන් නිම කරනවා. දෙවියන් පින්දෙමු ආකාශත්හා කියන පාඩේ කවුරුත් එකට කියමු ආකාශත්හාට බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශත්හාට බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්හාට බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්තේ ප්‍රාර්ථනා කරන්න. එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය. ඉදම්මේ පුඤ්ඤං ආශවක්ඛයා වහන්නෝතු සම්බ දුක්ඛා පමංචතු. මේ කළ ශීලම් ප්‍රසල සත්‍ය මේ කර්ණියනිසන් සීම වාසනා සත්‍ය උදා වේවා. අභිවාදන ශීලස්ස නිත්‍යං අද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ ආ ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සම්බ සම්පත්තිනේ වච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිඤ්ජතෝ සෑම දිනාටම නිවන් සම්පත් වේවා